ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දිනේ කමඨහන් සම්බන්ධව ප්‍රශ්න අටක් ලැබී තිබෙනවා. පිළිවෙලින් ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා දැනට භාවනාවන් වල යෙදී මාස දෙකක් පමණ වේ. මෛත්‍රී භාවනාව ඉහළම ආකාරයට පවත්වා ගැනීමට මට පුළුවන්. නමුත් සමත භාවනාව කිරීමේදී ආස්වාස ප්‍රාස්වාසයට හිත තබා නාසිකාග්‍රයට හිත පිහිටුවන්ට කීවත් පිම්බීම හැකිලිම කෙරෙහි සිත පිහිටුවන්ට කීවත් තවම මාහට ඒ සඳහා සිත එකඟ වන්නේ නැත. නිතරම සිත ඒ මේ අත දුවා විසිරෙයි. භාවනාවට සිත එකඟ කරගෙන යාමේදී අවට පැතිරෙන ශබ්ද සියල්ල මාහට ඇසෙයි. එයින් මට හිත සමාධිමත් කරගත නොහැක. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාහට මේ ව්‍යාකූලතාවයේ සිදුවී ඇත්තේ මා පෙර ආත්මයක ලක්ෂණ වැදෙන නොදැනීමට පහදා දෙන්න. සිත සමාධිමත් කර ගැනීම සඳහා මා දැඩි උත්සාහකින් දිගින් දිගටම භාවනා කරමි. සරණයි. නෑ ඉතින් අපි හැමෝටම පෙර ආත්මේ අකුසල් නම් තියෙනවා. මේ හැබැයි ඉතින් උත්සාහය තමයි කරන්න තියෙන්නේ. උත්සාහය හරහා ඉතින් මේක කරන්න පුළුවන්. ඒ හින්දා හැකි සංඥාව ඇති කරගන්න මේක අර තාම මේ පැත්තට මේ ලොකු කාලයක් මිඩංගු වෙලා නැහැ. තාම ඉතින් මාස දෙකයිනේ භාවනා කරන්න පටන් අරන්. ඉතින් ටිකක් ඉතින් මේකට කල් යනවා. මුලදී සෑහෙන ඉවසීමකින් තමයි මේ කටයුත්ත කරන්න පුළුවන්. මොකද අපි හිතුවට මේ හිත ඉක්මනට দমনය කරගන්න පුළුවන් වෙයි, ඉක්මනට එකඟ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙම ඉතින් එක කරගන්න බෑ. ඊට ඒ මොකද අපේ හිත අපි එකඟ කරගෙන බොහොම සමාධිමත් කරගෙන හිටපු ජීවිතයක් නෙමෙයි හුඟක් වෙලාවට අපිට තියෙන්නේ. සම්පූර්ණයෙන්ම හිත කැමති දේවල් කර කර හිතට වහල් වෙලා වගේ කටයුතු කරපු ජීවිත තමයි ඉතින් අපි හැමෝටම වගේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් බඳු ස්වභාවයක් තමයි අපි දැන් මේ පුළුවන් තරම් මෙල්ල කළා කීකරු කරලා ගන්න හදන්නේ. ඒ නිසා මුලදී ටිකක් හරි අමාරුයි කරන්න මේ වැඩේ. ඒකයි ඉතින් මේ තරම් අපි මේ කැප වෙලා සිල් සමාදන් වෙලා මේ විශේෂයෙන් ආරණ්‍යයකට ඇවිල්ලා මේ මේ තරම් ව්‍යායාමයක් දරන්නේ මේ වැඩේ යම් ටිකක් යම් පමණකට අමාරුවක් නැත්නම් දුෂ්කරතාවයක් තියෙන නිසා. ඉතින් දැනට මෛත්‍රී භාවනාව ටිකක් කරනවා කියලා තියෙනවා. මෛත්‍රී භාවනාවත් සමත භාවනාවක්. මෛත්‍රී භාවනාවෙන් ඕනනම් කැමතිනම් ටික වෙලාවක් අපිටම දැන් පැය කාලක් පැය භාගයක් විතර මෛත්‍රී භාවනාව කරනවා නම් එච්චර දුර කරන්නේ නැතුව මෛත්‍රී භාවනාව විනාඩි 5ක් විතර කළා බලන්න තමන්ට පොඩ්ඩක් ඒ හරහාත් හිතේ සතුටක් මේ ඇති කරගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ බලන්න පුළුවන් නම් ඉන්න ඉරියව්වට හිත යොදලා මේ දැන් ඔය කියන විස්තරය අනුව සමහරට මට හිතෙනවා ආනාපාන සතියට වඩා පිම්බීම හැකිලිම භාවනාව පහසු වෙයි කියලා. ඒ නිසා ඉරියව්වට හිත ගත්තට පස්සේ බලන්න තමට මොනවද දැනෙන්නේ කියලා. ඒ කියන්නේ තනිකරම මේ විශේෂයෙන්ම සතිපට්ඨානය මේ ඍජු අත්දැකීම් හරහා යන ගමනක් තියෙන්නේ. මුකුත් හිතින් හදාගත දේවල් නැහැ. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම අපිට ඍජු අත්දැකීම් එක්ක යන ගමනක් තියෙනවා. එතකොට ඇත්තනම පැටලිලි සහගත බවක් නැහැ. ඍජු භාවයක් තියෙනවා. ඒකායන මාර්ගයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට දැන් අපි හිතමු මේ පිම්බිම හැකිනීම වගේ දේවල් නැත්නම් ආනාපාන සතිය වගේ දේවල් නැත්නම් අපි තව දුරටත් සතිය දිනු කරන්න අපි මේ පාවිච්චි කරන ඉරියව් වගේ දේවල් මේ හැමදේම ඇත්ත වශයෙන්ම කායික වශයෙන් අපිට අත්දකින්න පුළුවන් දේවල්. ඒ නිසා මොකක්වත් අපි මෙතනදී કૃතිමව කරන්නේ නැහැ. ඇත්ත වශයෙන් තියෙන දේවල්ම හරහා තමයි සතිය දිනු කරන්න උත්සාහත් වෙන්නේ. ඒ නිසා වාඩි වෙලා බලන්න දැන් මේ වාඩිලා ඉන්නවා. Tamanට අපිටම පාද නැමිලා තියෙනවා. අත් දෙක එක ළඟ ස්පර්ශ වෙනවා. කයේ බර දැනෙනවා, ඇස් පියවිලා තියෙනවා. මේ විදිහට Tamanට අර යම් සංකේත තියෙනවා. අන්න Taman හොඳට මේ ඉඳගෙන ඉන්න බව පෙන්눔 කරන. අන්න ඒ ටිකට පොඩ්ඩක් ඉස්සල දැනුවත් වෙන්න. ඊළඟට හුස්ම ගන්නවත් එක්ක පොඩ්ඩක් බලන්න මේ උදරයේ පිම්බීමක්, හැකිලීමක් ගානේ දැනුවත් වෙන්න පුළුවන්ද කියලා. ඊයේත් අපි ධර්මදේශනාවේදීත් ඒ ළඟට ධර්ම සාකච්ඡාවේදීත් විස්තර කළේ මේ පිම්බීම හැකිලිම කියන භාවනාවේදී අපිට මේ අවධානය තියාගන්න තියෙන්නේ මේ උදර ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ අපි අවධානයෙන් ඉන්නකොට තේරෙනවා හුස්ම ගන්නවත් එක්ක ඔන්න පිම්බීමක් සිද්ධ වෙනවා. හුස්ම පිටකිරීමත් එක්ක හැකිලීමක් සිද්ධ වෙනවා. අපිට මේ පිම්බීමක් ගානේ දැනුවත් වෙන්න පුළුවන් නම් හැකිලීමක් ගානේ දැනුවත් වෙන්න පුළුවන් නම් අන්න සතිය පොඩ්ඩක් ඉස්සරහට එනවා. පොඩ්ඩක් දියුණු වෙනවා. ඉතින් ඕක තව දියුණු කරගන්න පුළුවන් නැත්නම් පහසු කරගන්න පුළුවන් පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කළා. ඉතින් ටිකක් උත්සාහවත් වෙන්න ඊට අමතරව හැබැයි කියන්න පුළුවන් සත් මේ සක්මන් භාවනාවත් ටිකක් වැඩිපුර කරන්න සමහරලාවට මුල් කාලේදී ඉඳගෙන කරන භාවනාවට වඩා කෙනෙකුට සක්මන් භාවනාව පහසු වෙන්නත් පුළුවන්. මොකද අර සක්මන් භාවනාවේදී ටිකක් කය චලනය කළා උවමනාවෙන් චේතනාපූර්වකව යමක් කරන්න තියෙන නිසා සමහරකට කෙනෙකුට සක්මන් භාවනාව ප්‍රිය වෙන්න පුළුවන් පහසු වෙන්න පුළුවන්. ඒ නිසා Tamanට තේරෙනවා නම් සක්මන් භාවනාවේදී වැඩි වෙලාවක් හිතේ සතිය හිතේ සතිය පවත්වන්න පුළුවන් කියලා වැඩි වෙලාවක් ඒක යෙදුණත් කමක් නැහැ. නිසා මේ වගේ උපක්‍රම හරහා තමයි මුලදී ටිකක් මේ සතිය හිතට හඳුන්ලා දෙන්න වෙන්නේ. ඒ නිසා අධෛර්ය වෙන්න එපා. මේක මුලදී ටිකක් අමාරුයි. ඒ හින්දාමයි අපි මේ තරම් මේ මේ කැප වෙලා මේ සඳහා යෙදෙන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි ටික ටික මේ හිත මෙල්ල කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම අලුත් මම නවක යෝගියෙක්මි. මට ඇති ගැටලුව නම් සක්මන් භාවනාව කරන විටදී ගමන් කළ යුතු වේගය ගැනයි. ඊට සෙමෙන්ද සාමාන්‍ය වේගෙන්ද යන්න. ආනාපානසති භාවනාවේ යෙදී සිටින විට වෙන අරමුණු වලට යාම නිදිමත ගතිය ඇති වේ. ඒ සඳහා පිළිමක් තිබේදයි <laughs> පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම සක්මන් භාවනාවේදී එහෙම විශේෂ වේගයක් නැහැ. අපි තේරුම් ගන්න තියෙන්නේ අපි සක්මන් භාවනාවේ යෙදෙනවා කියලා අනවශ්‍ය විදිහට මොකක්වත් કૃතිමව කරන්න යන්න එපා. සාමාන්‍ය වේගය Tamanට හුරු වේගය පවත්ව ගන්න. එතකොට ඒ හුරු වේගය පවත්ව ගන්න පුළුවන් නම් අපිට එතකොට වෙහෙසක් දැනෙන්නේ නැහැ. එතකොට නිකන් අර හුරු වේගෙන් කය එහාටයි මෙහාටයි සක්මන් කරනවා. එකම විශේෂය තමයි අපි වෙනදට ඔය වේගෙන් සක්මන් කළාට අපේ අවධානය කයේ තිබුණේ නැහැ. සක්මනේ තිබුණේ නැහැ. දැන් අපි මේ සක්මනේ යෙදෙන ගමන් බලනවා මේ කයට අවධානය ගන්න. දැනෙන දේට අවධානය ගන්න. අතීතයෙන් හිත මුදව ගන්න. අනාගතයෙන් හිත මුදව ගන්න. බුදෝගණ මේ වර්තමානයේ තියෙන මේ කායික ඉරියව්වට මේ සක්මන් ඉරියව්වට චලනය වෙන ඉරියව්වට හිත ගන්න තමයි බලන්නේ. ඒ නිසා ඒ කටයුත්තේදී මුලින් සාමාන්‍ය වේගයක් Tamanට හුරු පුරුදු වේගය පවත්ව ගන්න. ඊළඟට අපි හිතමු දැන් හොඳට සතිය දියුණු වෙලා ටිකක් දැන් මෙනෙහි කිරීමකිනුත් තොරව මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා අපි හිතමු. ඒ මට්ටමේදී ටිකක් අර ඊයේ මං කිව්වා වගේ ඊළඟ මට්ටමක් වශයෙන් නැත්නම් ඊළඟ අධීර වශයෙන් අපිට අවශ්‍ය වෙනවා මේකේ තව ටිකක් විස්තර බලන්න. Tamanට කලින් නොදැනිච්ච යම් යම් ධාතු ලක්ෂණ හොඳට සතිය දිනුනනවත් එක මේ වැටහෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් උත්සාහයෙන් දැන් තවත් තොරතුරු මොනවාද මෙතන තියෙන්නේ කියලා බලනාසුලුව ඔන්න භාවනාව කරනවා. එතකොට හැබැයි නොදැනුවත්වම වගේ මේ වේගය ටිකක් අඩාල වේවි. එතකොට ටිකක් සෙමින් සක්මන සිද්ධ වේවි. ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ ඒක තමයි. ඒ කියන්නේ අපි විස්තර ටිකක් බලනකොට ඒකට ටිකක් කාලය ගන්න නිසා සක්මනේ වේගය පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ අර වගේ සාමාන්‍ය වේගයකින් තමයි. ඊළඟට තව මොකද ඉඳගෙන ඉන්න භාවනාව ගැන කියන්නේ? හිත පිට යනවා කියලා. ඔව් මේ හිත වෙන අරමුණු වලට යාම නිදිමත ගතිය ඇති. නිදිමත ගතියත් එනවා. ඉතින් ඒක තමයි <laughs> මේ කොහොමත් ඒ කියන්නේ අපි හුඟා කාර්යබහුල ජීවිත නම් ගත කරන්නේ. අපි හිතන්න දැන් අපි වැඩ කටයුතු 10ක් 12ක් එකපාර කරනවා. ඊළඟට ඔන්න ඉතින් හිත සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔන්න රූපවාහිනී ඉස්සරහා නැත්තම් ගුවන්විදුලියේ ගාව තමයි තියෙන්නේ. ඉතින් එතකොට හරීම හිතේ තියෙන හරීම ഘോഷාකාරී බවක්. ඉතින් අර දැන් මෙහෙට ඇවිල්ලා නිකාන් ඔය ආනාපානය නැත්තම් පිම්බීම හැකිලිම වගේ ඊටාම ඒකාකාරී උදාසීන අරමුණක් දීපු ගමන් හිත නින්දට වැටෙනවා. ඉතින් ඕක හරි ස්වාභාවික දෙයක්. හැබැයි ඉතින් ඕක ටික ටික අපි හුරු කරන්න ඕනේ මේ අරමුණ රළු කළා මේක අවදියෙන් තිබීම නෙමෙයි ඇත්තටම වටින්නේ. ඊටාම සියුම් අරමුණකදීත් අපේ හිත අවදියෙන් තබා ගැනීමයි වටින්නේ. ඉතින් ඒ නිසා මෙතන තියෙන එකතකින් අභ්‍යාසයක් අපි මේ රළු අරමුණු වලම හිත පවත්වලා මේ හිත ගොරහැඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ සියුම් අරමුණු වල හිත යොදමින් යොදමින් දැන් අපි සූක්ෂම කරන්න බලන්නේ. හිතේ සංවේදීතාවය වර්ධනය කරන්න හදන්නේ. හිතේ ඒකාග්‍රතාවය වර්ධනය කරන්න හදන්නේ. හිතේ අවදිමත් බව වර්ධනය කරන්න හදන්නේ. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ඒ නිසා පොඩ්ඩක් දවසක් නිදාගත්තර කමන්නේ. හැබැයි හෙට ඉඳන් නැගිටලා ඉන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රාස්වාස ආනාපාන සතිය කියලා තියෙනවා. වර්තමානයේ සිත පිහිට ඌයෙමි. මම දැන් මෙතන. ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නට විය. ඒ පපුවේ උස් පහත් බව අනුවය. මූල කර්මස්ථානයේ විනාඩි 30ක් පමණ සිත නොවිසිරි පැවැත්විය හැක. අනතුරුව ශාරීරික වේදනා හමුවේ සිත විසිරීමට පටන් ගනී. වේදනාවට සිත යොමා සිටින විට පපුවේ සහ කොන්දේ වේදනාව අඩු වන බවක් දැනේ. නැවත මූල කර්මස්ථානට සිත යෙදුවෙමි. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට අභවයයි සිතේ. කල යුත්තේ කුමක්දයි මේ? මෙතන ඔක්කොම ඉන්නේ අභවය කට්ටිය වැළුවා. සක්මන් භාවනාව. වර්තමානයේ සිත පිහිටුවා ගනිමින් වම දකුණ වශයෙන් පාද පොළවේ ස්පර්ශ කළෙමි. ලනුපැදුර යටිපතුලේ වදින විට ඊතර අලු බවක් දැනි වේදනාවක් ඇතිවේ. විලුඹ ඇඟිලි තුඩු ඇඟිලි තුඩු වලට පහලින් උස්සු කොටස මහත්සේ රිදුම් දෙයි. මහා පටැඟිල්ල තුවාල වී ඇති තරමට රිදුම් දෙයි. ශරීරයේ බර වම් පාදයට වැඩියෙන් දැනේ. සතියෙන් සක්මනේ යෙදුනත් සතියේ ඒකාග්‍රතාවයක් නැතයි සිතේ. මහත් වූ කරුණාවෙන් මට උපදේශයක් ලබා දෙන මිස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තේරුවන් සරණයි. හොඳයි. උත්සාහ කරන්න, ඒ කියන්නේ මේක පාඩේදී අපි හිතන තරම් ඉක්මනට මේ හැම දෙයක්ම තින් සාර්ථක වෙලා ඉන්නේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන් කියන මේ හැකි සංඥාව ඇති කරගන්න. දැන් අපි හිතනවා මේක කවුරු හරි කළා දේවි නැත්නම් මේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී ටක් ගාලා මේක හරියාවි කියලා ඉතින් අපි හිතනවා. නමුත් මේ කිසිම දෙයක් එහෙම ලේසියෙන් හරියන්නේ නැහැ. අපිම උත්සාහයෙන් අපිම වීරයෙන් කරනවා මිසක් අපේ මේ විශේෂයෙන්ම අපිට හිතවත් නැත්නම් අපිට හිත පිනිස දේවල් අපේ යහපත පිනිස වෙන වෙන කිසිම දෙයක් අපිට ඉක්මනට කරගන්න බෑ. අපිට යම්කිසි දෙයක් අයහපත පිණිස හේතු වෙනවා නම් අන්න ඒවා දේවල් නම් ඉක්මනටම කරගන්න පුළුවන්. හැබැයි යම්කිසි දෙයක් අපේ යහපත පිණිස සුව පිණිස යම් දෙයක් හේතු වෙනවා නම් ඒ දේ කරගන්න ඊටම අමාරුයි. ඒක දුෂ්කරයි. ඒක බුදුරජාන් වහන්සේම කියනවා. යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං කියලා මේ ධම්මපදයේ කියනවා යමක් මේ අපිට හිත පිනිස යහපත පිනිස සිද්ධ වෙනවා නම් ඒක හේතු වෙනවා නම් ඒ දේ ඉෂ්ට කරන්න අමාරුයි. ඉතින් ඒ දෙයට තමයි ඉතින් අපි උත්සාහත් වෙන්න තියෙන්නේ. එහෙම නැතුව අපි මේ මේ පහසුවෙන් කරගන්න පුළුවන් කියලා Tamanට අවැඩදායි දෙයක් නැත්නම් අහිතකර දෙයක් කරගැනීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. කොහොමද මේ අපිට යහපත පිණිස සලකන දෙයක් යහපත පිණිස හේතු වෙන දෙයක් සංසාරයෙන් මුදවන දෙයක් හිතේ කෙලෙස් දුරු කරන දෙයක් කොහොමද මම පුහුණු කරන්නේ ඉතින් ඒකට තමාරුයි ඒ නිසා ඉතින් උත්සාහයෙන් කරන්න මේක කරන්න පුළුවන් කියන සංඥාව ඇති කරගන්න හැකි සංඥාව ඇති කරගන්න මේක අනිවාර්යෙන් මේ මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තියෙනවා කියන එක මේ සුළුපටු දෙයක් නෙමෙයි අනිත් එක විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙදී මේ සම්පූර්ණම අෂ්ට දුස්තක්ෂණයෙන් අයින් වෙලා අපි මේ හොඳ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක අගේ කරන්න අපි දන්නේ නැත්නම් අපි හිතනවා නම් මේකේ තවත් මදි අරකට ඕනේ මේකත් ඕනේ කියලා හිතනවා නම් ඒ කියන්නේ අපි නොදැනුවත්කම. තේරුම් ගන්න තියෙන්නේ මේ ලැබිලා තියෙන ශන සම්පatti ඊටාම් වටිනවා. අපි අර තාම මේකට පුහුණු වෙලා නැති නිසා තාම මේකට අවශ්‍ය පමණකට යෙදිලා නැති නිසායි ඔය තාම ඉතින් හරි ගිහිල්ලා නැත්තේ. හැබැයි මේ දවස් ටිකේම උත්සාහත් වෙන්න. පුළුවන් තරම් මේ කටයුත්තේ යෙදෙන්න. කරන අනිකුත් කටයුතු වලදීත් පුළුවන් තරම් වර්තමානයේ හිත තියන්න උත්සාහත් වෙන්න. ඊටත් අමතරව නිකං අය නිකං ඉන්න වෙලාවක් කියලා අල්ලගෙන නිකං හිත හිතා හිත හිතා හිතින් කතන්දර ගොත ගොතා කල්පනා කර කර ඉන්නේ නැතුව හැමතිස්සෙම පුළුවන් තරම් මේ කයට හිත ගන්න උත්සාහත් වෙන්න. හුඟක් වෙලාවට අපි දියුණු කරන දේවල් අපි තුමු භවනාව හරහා දියුණු කරන සතිමත් භව සමාධිමත් ස්වභාවයන් අපින් ගිලිහිලා යන්නේ හුඟක් වෙලාවට කතා කර කර හිත හිතා තනියෙන් කල්පනා කර කර ඉඳීම හරහා තමයි හුඟක්ම ඕවා විසිරලා යන්නේ. ඉතින් අපිට පුළුවන් නම් පුළුවන් තරම් කතාව අඩු කළා අපිත් එක්කම ඉන්න පුළුවන් නම් අපේ කයත් එක්කම ඉන්න පුළුවන් නම් අන්න අපි මේ දියුණු කරගන්න එහෙම නැත්නම් අමාරුවෙන් දියුණු කරගන්න මේ ಗುಣ විශේෂයන් රඳව ගන්න අපිට හැකියාව තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු කිහිපයක සිට භාවනා කටයුතු කරමි. මෙහිදී පිම්බීම හැකිලිම ආනාපාන සති භාවනාවට කමටහනක් ලෙස ඉදු කරමි. ඇතැම් අවස්ථාවල සතිමත්ව සමාධියට ආවත් මෙම පිම්බීම හැකිලිම පැහැදිලි අවබෝධයකින් සිදු නොකරන බැව් මගේ අදහසයි. මේ හේතුව නිසා ඇතැම් විට නාසිකාව තුලින් ආස්වාස ප්‍රාස්වාස සිදු කිරීම කරමි. ආනාපාන සති භාවනාව පිළිබඳ ඉහත ගැටලුවට පිළිතුරක් ලබා ගැනීම කාරුණිකව අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අ මේ කමඨහන් දෙකෙන් එකක් කරා ප්‍රමාණවත් දෙකම එකපාර කරන්න යන්න එපා. දැන් ඔතන අපේ අවධානය දෙකට බෙදලා යනවා එහෙම වුණොත්. දැන් අපි අවධානය ආනාපාන සතියටත් දානවා පිම්බීම හැකිලිමටත් දානවා. හිතන්නේ නිකන් ඒතොර නිකන් අර මේ අපේ අවධානය කොටස් දෙකකට කැඩිලා වගේ තමයි තියෙන්නේ. එතකොට අපේ හිතේ එකඟතාවයක් ගොඩනැගෙන්නේ නැහැ එකකටවත්. ඒ නිසා මේ දෙකෙන් එකක් තෝරගන්න. Tamanට ප්‍රිය නම් ආනාපාන සතිය ඒක කරන්න. Tamanට පහසුවෙන් කරන්න පුළුවන් නම් බිම්බිම හැකිලිම ඒක කරන්න. දෙකම ඊටාම ප්‍රබල කමටහන්. ඒ නිසා එකක්වත් සුළුපටු නැහැ. දෙකෙන්ම සෑහෙන ඉස්සරහකට යන්න පුළුවන්. ඒ නිසා පිම්බිම හැකිලිම කරගෙන යනකොට අපි තුමු ඒක කමටහන් වශයෙන් ගත්තා. දැන් මේ කියලා තියෙන විස්තරය අනුවට අනුව ඕක ඒක කමටහන් වගේ වශයෙන් තියාගෙන ඔන්න අපිටම කරගෙන යනවා. අවශ්‍ය නම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා පිම්බෙනවා හැකිරෙනවා කියලා. අපිටම ඒකත් දැන් කරලා අපිටම සතිය ටිකක් පිහිටුණා. නැත්තම් තහවුරු වුණා. එතකොට ඔන්න පිම්බෙනවා හැකිරෙනවා කියලා මෙනෙහි කරන්නේත් නැතුව මේ කටයුත්තේ යෙදෙනවා. ඔන්න එතකොට Tamanට තේරෙනවා දැන් මේ පිම්බීමක් ගානේ Tamanට දැනුවත්ව ඉන්න පුළුවන්. හැකිලීමක් ගානේ දැනුවත්ව ඉන්න පුළුවන්. ඒ කියන්නේ ආයි පිම්මෙනවා කියලා දැනුවත් වෙන්න අපි ආයෝක හිතින් හිතන්න අවශ්‍ය නැහැ. හිතින් කියවන්න අවශ්‍ය නැහැ. වචනයක් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපිට ඒක තේරෙනවා. අපිට ඒක දැනෙනවා. අන්නේ දැනීමත් එක්ක ඉන්නවා. ඒ වගේම හැකිලීමෙත් අපි දැනීමත් දැනුවත්ව ඉන්නවා. ඉතින් මේ කටයුත්ත කරන්න පුළුවන් නම් Tamanට ලොකු සහනයක් හිතට දැනේවි. මොකද හිත දැන් නිශ්ශබ්ද වෙලා මෙන්න මේ පිම්බීමේ ක්‍රියාවලිය තුළ දැනුවත් භාවයක් තියෙනවා. හිත නිශ්ශබ්ද වෙලා හැකිලීමේ ක්‍රියාවලිය තුළ දැනුවත් භාවයක් තියෙනවා. අන්න එතකොට මේ සෑහෙන කාලයකට පස්සේ අර අපි තුමේ සමහර ගෙවල් වල ඉන්නේ මේ මේ අම්මලා එහෙම කෙලවර නැතුව කතා කරන්නේ. කියනෝ කියනෝ කියනෝ කියනෝ ඉතින් අර අර ස්වාමි පුරුෂයාට ඉතින් හරි අමාරුයි. සමහර ලාට ඉතින් ඒගොල්ලෝ යනවා වන්දනා ගමනක් එහෙම. ගහවන්න පොඩ්ඩක් කණක් ඇහිලා ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ අපේ හිතත් මේ පටන් ගත්ත දවස් ඉඳන් කියෝ කියෝ කියෝ කියෝ කියෝ තමයි ඉන්නේ. හැම තිස්සෙම කියවනවා. කෙලවරක් නැහැ කියවනවා. ඉතින් අන්නේ කියවිල නතර වීමක් සම්පූර්ණයෙන්ම මේ භාවනාව හරහා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇතුළත කතාව හොඳට සමනය කරගෙන අපිට පුළුවන් නම් හොඳට ඍජුව මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් නම් අන්න Tamanට දැනේවි කොයි තරම්නම් සහනයක් මේක තුල තියෙනවද අර මෙතෙක් කාලයක් තොර තෝංචියක් නැතුව දොඩව දොඩව හිටිය හිත අන්න දැන් පොඩ්ඩක් නිහඬ වෙලා අන්න පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා ඒ වෙනුවට Tamanට හොඳට මේ වර්තමාන අරමුණක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබිලා ඉතින් එතන තමයි අපිට එන්න තියෙන්නේ ඒ නිසා මේ දෙකෙන් එකක් තෝරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ දෙකෙන් එකක් තෝරගෙන ඒ කියන්නේ එය අපි තුමු දැන් පිම්බිම හැකලීම තෝරගත්තා කියලා තෝරගෙන ඊට පස්සේ ආයෙත් ලියන්න ඊළඟ දවසෙත් නැත්තම් හෙටත් ලියන්න කොහොමද ඒකේ අත්දැකීම කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේදී වම් පාදයේ තබනවා දකුණු පාදයේ තබනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදිනෙමි. ඒ ටික වේලාවකින් පවත්වාගත හැකිය. පෙර දින ඔබ වහන්සේ දේශනා කළ පරිදි මෙනෙහි කිරීම නැවතී සිත වෙන කල්පනාවකට ගිය විට වමනාවෙන්ම නැවතත් අරමුණ ගැන අරමුණට ගත හැකිය. පර්යංක භාවනාදී හුස්ම වැටෙන අයුරු ගැන බලමින් සිටින විට ටික වේලාවකින් සිතින් එය බැහැර වී යයි. එවිට ටික වේලාවක් ඒ කිසිම දෙයකට සිත නොයයි. අන්ධකාරයේ සිටින්නාක් වැනිය. මේ කකුල හිරිවැටීම සමග නැවත නැවතී යයි. එවිට නැතිව එවිට ඒ පැහැදිලි කර කකුල මේ පැහැදිලි කර දෙමින් ඔබ වහන්සේගෙන් කාරණක ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේ ප්‍රගතියක් දක්නට ලැබේ. මේ පරයන්ක භාවනාවට උපකාර වන අයුරු පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හ්ම්. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මට? හරි කමන්නේ මෙතන කියන්නේ සමහර කෙනෙක්ට ඉඳගෙන කරන භාවනාවදී මෙතන කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද කියලා එහෙම ලියලා තියෙනවද? එහෙම නෑ කාලයක් නෑ. අ මෙතෙන්දි කරපු කටයුතු ගැන තමයි තියෙන්නේ. මේ අද දවස් ටිකේ කරපු දේවල් ගැන තමයි තියෙන්නේ. ඔව් මම එහෙනම් නිකන් අර අහපු ප්‍රශ්නෙට මම නිකන් උත්තරයක් දෙන්නම්. ඒ කියන්නේ අපේ සක්මන් භාවනාවෙන් හොඳට සිහිය පිහිටව ගත්තාම හොඳට මේ වර්තමාන අරමුණේ හිත පිහිටව ගත්තාම එතනදී ආයේ ඒ කියන්නේ අපි ඉඳගෙන කරන භාවනාවෙන් සෑහෙන කොටසක් සක්මනේදී කෙරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි නැත්තම් සක්මනක් කරේ නැත්තම් ඉඳගත්තාම ආයෙත් හිත දුවනවා එහෙ යනවා මෙහෙ යනවා වර්තමානේ නැහැ. ඒ නිසා මේ ආනාපාන සතියම පාවිච්චි කරන්න වෙනවා වර්තමානට හිත ගන්නත්. නමුත් අපි සක්මන් භාවනාවේදී වම දකුණ කියලා ඒ කටයුත්ත කරගත්තා නම් වමේ දකුණේ හොඳට ඒ ස්පර්ශයේ හිත තියාගන්න පුළුවන් වුණා නම් අන්න ඒ හරහා හිත වර්තමානට එනවා. එතකොට වර්තමානයට පැමිණිච්ච හිතක් තමයි ඊළඟට අපිට තවදුරටත් සතිය දිනු කරගන්න තියෙන්නේ නැත්නම් සූක්ෂම කරගන්න තියෙන්නේ. ඒක ඊට පස්සේ වාඩි වෙලා පරයන්ක භාවනාවදී ආනාපාන සතිය හරහා කරන්න පුළුවන්. ඒ නිසා රළු කොටස ඔක්කොම කළලා දෙනවා සක්මන් භාවනාවේදී. එහෙම නැත්නම් අර හුඟාක් විසිරලා තිබිච්ච හිත සෑහෙන තැම්පත් කරලා එකඟ කරලා වර්තමානට අරගෙන දෙනවා සක්මන් භාවනාවේදී. ඒක තවත් දුරට සූක්ෂම වීමක් නැත්නම් ගැඹුරට යෑමක් තමයි ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී සිද්ධ වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මූලික කමටහනක් විදිහට මම භාවිතා කළේ ඔසවනවා, ගෙන යනවා, තබනවා, තබනවා. මේ සිදු කිරීමට සක්මන ඊතා සිමින් කරන්න සිද්ධ වුණා. මොකද කලින් මම කළේ වම් වමහා දකුණ යනුවෙන් මෙනෙහි කිරීමයි. එය මට එතරම් සාර්ථකව සිහිය පවත්වා ගැනීමට උදව් වුණේ නැත. සිත ගොඩාක් විසිරුණා. එම නිසා මම සිතමින් ස්වාමින්වහන්සේ කියූ පරිදි කමඨහන වෙනස් කළා. ইহත කියූ පරිදි තවද මම ඔබ වහන්සේ කියූ පරිදි ඊයේ මම හැරෙන ස්ථානට කලින් නැවතී සිට සිටිමි කියා මෙනෙහි කළා. නැවත හැරිමි කියා මෙනෙහි කළා. නැවත මම සක්මන් කිරීමට පෙර නැවතී මම සිටගෙන සිටිමි කියා මෙනෙහි කළා. නමුත් මම අද හැරෙන හැරෙන අවකාශය ලොකු ඉඩක් ඉඩ ප්‍රමාණයක් අරගෙන හැරෙන ස්ථානයෙන් ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කළා. එසේ කිරීම වැරදිද නිවැරදිද දැන ගැනීමට කැමැත්තෙමි. නැතහොත් ඒ දිගටම කිරීමට අවකාශ ඇතිද? මොකද නැවතීමක් නැතිව දිගටම ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරන අවස්ථාවේ සිත විසිරෙන බව අඩුයි කියා නිරීක්ෂණය කළ නිසා බාහිර ශබ්දවලට සිත විසිරුණත් නැවත සක්මනට අවධානය ගතිමි. සක්මන ගැන අවධානය සම්පූර්ණ නැතිව වෙන වෙන අරමුණකට වෙන අවකාශවලට යොමු වුණා. ඒ වාගේම සක්මන් අරමුණත් බාහිර ශබ්දත් දෙකම සිතේ අරමුණු වුණා. එවැනි අවස්ථාවලට මම සක්මන නවතා නැවත සිත දැඩි කොට සක්මනේ අරමුණේ සිත පැවැත්වීමට උත්සාහ කළා. ගරු ස්වාමීන් වහන්සේ එසේ කිරීම වැරදිද? පර්යංක භාවනාව ඊයේ දවස තුල විනාඩි 10ක් එක දිගට ඉඳගෙන සිටීමටත් මට අපහසු විය. අද දින මම භාවනාවට වාඩි ප්‍රථම තෙවරක් බුදුන් වැඳ අවසරගෙන මෙම ඉඳ ගැනීම මගේ සතිය වර්ධනය කර ගැනීම පිණිසමයි යනුවෙන් සිතා භාවනාවට ඉඳගතිමි. එය බොහෝ සෙයින් සාර්ථක විය. ඒට හේතුව පහදා දෙනු මැනවි. මම ආශ්වාසය ප්‍රාශ්වාසයේ හුස්ම රැලි 10ක් පමණ මෙනෙහි කළෙමි. කලින් අවස්ථාවල නාසිකාග්‍රයේ නොව එහි දැනුනේ මුහුණේ ඉහළ ප්‍රදේශයකින්. නමුත් අද එය නාසිකාග්‍රේ හැඳින ගැනීමට හැකි විය. ඉඳගත් අවස්ථාවේ ප්‍රථමයෙන් ශරීරයේ දිසට අවධානය යොමු කර පසුව ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කර බැලුවෙමි. එහිදී සිත බොහෝ සෙයින් වෙනත් අරමුණු වලට ගියේ. නමුත් අද දින මිනිත්තු 20ක් පමණ කාලයක් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිත පිහිටා ඔබ වහන්සේ කියූ පරිදි විවිධ ආලෝක ධාරා වීදුරු කෑලි වල දිස්නයන් දැක්කේ. නමුත් ඔබ වහන්සේ කිව් දේ මතක් වී ඒ ඔස්සේ නොයා ආස්වාස් ප්‍රාස්වාස අරමුණේ සිත පිහිටුවේය. ආස්වාසය ප්‍රාස්වාසය යම් වෙලාවක බොහෝ කෙටි විය දික් විය සමහර වෙලාවක නැති වී ඇති අයුරු දැක්කේ. එයිට නැවත අවධානය තුන් විට ආස්වාස් ප්‍රාස්වාස සිදුවන බව දැක්කේ. මෙම පිළිවෙලේ දකින අරමුණවල වැරද්දක් ඇතිදයි පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. වැඩේ හොඳින් කළා තිනවා. මේ කළා තින අතරම හොඳයි. උත්සාහ දරලා තිනවා. ඒ කියන්නේ අපි හුඟක් දුරට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු රටාවට තමයි අපේ හිත වැඩෙන්නේ. ඒ කියන්නේ මුලින් අපි සතිය පිහිටව ගන්නවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පාවිච්චි කරනවා මේ වර්තමානට හිත ගැනීම සඳහා උපක්‍රමයක් වශයෙන්. එතකොට තියෙන්නේ ඒතරම් විස්තරයක් අපිට තේරෙන්නේ නැහැ. මොන ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා විතරයි තේරෙන්නේ. හැබැයි හොඳට අන්න වර්තමානට හිත ආවට පස්සේ අන්න තේරෙනවා දැන් මේ එකක් ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර කොහොමත් වෙනස්කම් ටික තේරෙනවා. ඊට පස්සේ ඔන්න මේ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර ඔන්න එක්ක එකක් දිගයි නැත්නම් එක අනිත් එක කොටයි. ඔය වගේ යම් යම් වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඒ වගේමයි ප්‍රස්වාස දෙකක් අතරත් එක්ක එකක් දිගයි නැත්නම් එකක් කොටයි. ඔය වගේ වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඉතින් ඕකේ තව ටිකක් ඉස්සරහට යන්න. දැන් තේරුම් ගන්න දැන් මේක ටික දැන් තේරුණා. ඒ වගේමයි මේ තාමත් මට දැන්නලා තියෙන මේ ආස්වාසයේ මැද කොටස විතරයි. ප්‍රස්වාසයෙන් මැද කොටස විතරයි. හැබැයි මේක ඊටාම සියුම්ම පටන් ගන්නවා. මට බැරිද මේ ඊටාම සියුම්ම පටන් ගන්න හරියත් අල්ලගන්න. ඒ ගැනත් සතිමත් වෙන්න බැරිද? කියලා පොඩ්ඩක් තව උත්සාහත් වෙන්න. එතෙන්දී කියන්නේ ඒ එතෙන්දී කරන්න තියෙන මේ හුඟා වීරය හරහා නෙමෙයි එතන අහු වෙන්නේ. හුඟක් වෙලාට හිත සියුම් කරගෙන නිකන් සූක්ෂම බැලීම හරහා තමයි ඒක හම්බ වෙන්නේ. නැත්නම් ඒක තමන්ගේ සතියට හසු කරගන්න පුළුවන් වෙන්නේ. නිසා උතනත් පොඩි පරීක්ෂණයක් තියෙනවා. අපි ඕන්ට වඩා හිර කරගෙන තද කරගෙන මේක බලන්න ගියොත් ඒක අහු වෙන්නේ නැහැ. ඒ වගේමයි උත්සාහයක් දරුවේ නැත්නම් ඒ අහුවෙන්නේත් නැහැ. ඒ නිසා මෙතෙන්දී යම් උත්සාහයක් දරන්න ඕනේ. හැබැයි බොහොම ස්වාභාවිකව මේ ආසස් ප්‍රසවාස ක්‍රියාවලියට වෙන්න ඉඩ හැරලා. කොයි වෙලාවකවත් හයියෙන් හුස්ම අරගන්න නැත්නම් බලෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. කයට හුස්ම ගන්න දෙනවා. දීලා අපි බලනවා බැරිද මේකේ මේ ඊටාම සියුම්ම පටන් ගන්න ස්වභාවය මට දැක ගන්න. ඊළඟට ඒකත් ඒ ඒක පොඩ පොඩ තේරෙන්න තේරෙන්න තමන්ට මැද හරිය හොඳට තේරෙනවා ඊළඟට අග හරියත් මේක අවසන් වෙන හරියත් ටික ටික තේරෙන්න ගන්නවා. ඉතින් මේ මේ ප්‍රදේශයටත් දැන් උත්සාහ කරලා බලන්න. ඒතර තමන්ට තේරෙන්නේ නිකන් සම්පූර්ණයෙන්ම මුළු ලෝකෙම තමන් අයින් වෙලා දැන් මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම හොඳින් නිරීක්ෂණය කරනවා. ඉතින් ඒකට අතපය හොල්ලන්නේ නැතුව වෙන වෙන දේවල් හිතන්නේ නැතුව හොඳට මේ තුලම ඉන්න උත්සාහ දරන්නයි තියෙන්නේ. ඊළඟට සක්මන් භාවනාව ගැන ප්‍රශ්නයක් තිබුණා. අර කියලා තිබුණා මේ වම දකුණ කියන එක ඒ තරම් සාර්ථකුන් නැහැ. ඒ හින්දා ඔසවනවා, ගෙනිනවා, තබනවා කියලා මෙනෙහි කරා කියලා වරදක් නැහැ. එතෙන්දී බලන්න ඒ එසවීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වන්න. ගෙන යාමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වන්න. තැබීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වන්න. ඊළඟ ඊළඟ පාදයේත් එසවීමේ, ගෙන යාමේ, තැබීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වන්න. හිතර නිකන් පොඩ්ඩක් අවවාද කරගන්න. දැන් අපේ හිත පිට ගියොත් මේ ක්‍රියාවලියෙන් යම්කිසි කොටසක් අපිට අහිමි වෙනවා. ඒ කියන්නේ දැන් කය නතර වෙන්නේ නැහැ. කය නිරන්තරයෙන්ම ඇවිදිනවා. හැබැයි හිත කොහේ හරි පිට ගියොත් අර කය කරපු ක්‍රියාවලියෙන් යම්සි කොටසක් Tamanට අහිමි වෙනවා. අන්නේ தત્ත්වය පොඩ්ඩක් අවබෝධ කරලා දෙන්න. ඒ කියන්නේ අපේ හිත තේරුම් ගත්තොත් මෙන්න මෙතනයි මේ වැඩේ තියෙන්නේ. මෙතනයි මම ඉන්න ඕනේ. හැබැයි බැරි වෙලාවත් මම පිට ගියොත් මේ කරගෙන හිටිය වැඩෙන් නැත්තම් මේ මෙතන තියෙන තොරතුරු ටික මට අහිමි වෙනවා මගේ ඉතිමත් භවෙන් ගිලිහෙනවා කියලා යාට තේරුම් කළා දුන්නාට පස්සේ හිත ටිකක් අර එළියට යන්න ගතිය ටිකක් අඩු වෙන්න පුළුවන්. ගියත් ඉක්මනට එන ගතියක් තියෙනවා. ඒ හින්දා පුළුවන් තරම් මේ ක්‍රියාවලියම සම්පූර්ණ ක්‍රියාවලියම දැක ගැනීම සඳහා උත්සාහත් වෙන්න. තෙරුවන් සරණයි පින්නස් ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව. භාවනාව සඳහා සූදානම් වී මම මෙතන ඉන්නවා සිතමින් කය තුලට සිත යොදවා සිටීමි. ටික වේලාවකට පසු ආස්වාස ප්‍රාස්වාස දැනීමට හුස්ම පිටවීමේදී රස්නියකුත් ඇතුළු වීමේදී සිසිලකුත් දැනුණු අතර බඩ පිම්බෙන් හැකිලා ආකාරයකුත් දැනින. ටික වේලාවකට පසු ඒ සියල්ලම නොදැනී ගොස් හුදකලා බවක් දැන් එය කොපමණ වේලාවක් තිබුණාදයි නොදැනුනි. ටික වේලාවකට පසු නැවත හුස්ම ඊළපාල වැටෙන ආකාරයක් දැනින. සක්මන් භාවනාව සක්මන් භාවනාව සඳහා සුදුසු මන් තීරුවක් තෝරාගෙන කෙසේ හෝ සතිය පිහිටුවා ගැනීම ප්‍රතිස්ථානයක් ඇති කර ගත්ෙමි. වම් පොය පොළවේ තබන විට වම වශයෙන්ද දකුණු පාය පොළවේ තබන දකුණු වශයෙන්ද සිතමින් සක්මන් කළෙමි. එහිදී ලනුපෙදුරේ ඇති ගොරෝසු බව පාට දැනුණු අතර වම් පාය බිම තබන විට සිරුරෙහි වම් පසේ සම්පූර්ණ බර පයට දැනුණු අතර දකුණු පය පොළවේ තබන විරුද්ධ එසේම දැනුනි. එසේම ටික වේලාවකට පසු ඔළුව ඇතුලෙන් හිරවීමක් වැනි ගතියක් දැනුණු අතර පය බිම තමන්ට නොහැකිව එහෙට මෙහෙට විසිවෙන ආකාරයක් දැනුන නිසා හිමින් ගොස් වාඩි වුනිමි. මේ පිළිබඳව පහදා දෙන්නසේක්වා. කෙල්ල තියෙනවා හොඳයි. ඉඳගෙන ගන්න භාවනාවදී පොඩ්ඩක් බලන්න දැන් මම හිතන්නේ ආනාපාන සතිය කරපු බවයි කියන්නේ ඒකෙදි සම්පූර්ණ මුකුත්ම නොදැනී ගියා කියලා කියනවා. පොඩ්ඩක් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඊටාම සියුම්ම දැනෙන්නේ. ඒ නිසා සමහර ලාවට අපේ සතිය අඩුවීම නිසාත් මේක නොදැනී ගියා වගේ කෙනෙකුට වැටහෙන්න පුළුවන්. නිසා හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳ අවදියෙන් ඉන්න. හොඳට නිකන් සූක්ෂමව බලාගෙන ඉන්න. හිතන්න නිකන් අර සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලවල එහෙම නැත්නම් විද්‍යාගාරවල තියෙන අර අන්වීක්ෂය අන්වීක්ෂය එහෙට මෙහෙට හෙලවුනොත් මේක පේන්නේ නැහැ. එහෙනම් හොඳට සූක්ෂමව මේක මොකද්ද ඇඩ්ජස්ට් කළා තමයි ඉතින් මේක බලා ගන්න වෙන්නේ. අන්න ඒ වගේ අපිත් මේක හොඳට අපි සියුම් කරගෙන හිටියොත් තමයි මේක මේ සියුම්ම සිද්ධ වෙන ආනාපාන සති ක්‍රියාවලිය නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. සමහරවිට අපේ හිත එහෙ මෙහෙ කරුණොත් නැත්නම් ඉරියව් වෙනස් වීම හරහා අපේ මෙතන තියෙන ඉලක්කේ වැරදුනොත් මේක ඒතරම් තේරෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් මෙතන අර සමබරතාවය ගන්න පොඩි වෙලාවක් යනවා. හැබැයි ටික ටික පුහුණුව හරහා මේක පුළුවන් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්ස මම ප්‍රථමතාවට මෙනි ස්ථානයක භාවනා කරන අයෙක්මි. නමුත් එක්තරා ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව විදේශගතව සිටනා විට අලුයෙන්ම පිබිද භාවනා කරන්න පුරුදු විය. සෑහෙන කාලයක් උත්සාහ කළ හිත එක්කරගෙන අපොසත් විය. එහෙත් එක් අලුයෙන්මක සුසුම් සැහැල්ලි වී ඉතා සිමෙන් හුස්ම ගත්තද ඒද මා ශබ්දයක් ලෙස නාස්පුඩු හරහා ඇසෙන්ට විය. එලෙස සිටි වේලාව නිශ්චිත නැත. නමුත් ඊට පසු පරිසරයේ විශාල බලයකින් උරහිස් තද කරනවා හෝ ශරීරය තුලින් යමක් පිටහරහා උඩට එනවාක් මෙන් දැනෙන්නට විය. මින් පෙර කිසිදා භාවනාවකින් කිසිම ප්‍රතිඵලයක් නොලද සිටි මම ඉන් මහත් උද්දාමයට පත්විය. එලෙස උද්බාධිපත් වූ මොහොතේම එකඟතාවී බිඳී අවට ශබ්ද සිත ගාල් විය. ශාරීරිය තුල මහත් වේදනාවක් දැනට විය. එදා සිට අද දක්වා අවුරුදු එකක් පමණ එවැනි ඒකාග්‍රතාවයක් නොලද අතර ඉහත කී ශරීර වේදනා පමණක් වරින් වර අත්දැකීමි. අනුකම්පාවෙන් පහදා උපදෙස් දෙනසේක්වා. ඇතම් වෙලාවට ඉතින් අපේ හිත එකඟ වුණාම අර එකඟ වෙච්ච හිතට සමාධිමත් වෙච්ච හිතට මේ කායික වශයෙන් දැනෙන විවිධාකාර දේවල් සංවේදනාවන් ධාතු ලක්ෂණ බොහොම ප්‍රබලව දැනෙනවා. ඇත්තටම සමාධි හිතේ ලක්ෂණයම ඒක තමයි. හොඳට මේ හිත සමාධිමත් වුණා නම් අපේ මේ කායික වශයෙන් තියෙන සියුම් සියුම් වේදනා නැත්නම් සියුම් සියුම් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය බොහොම ප්‍රබලව දැනෙන ස්වභාවයක් තියෙනවා. ඇත්තටම අපි මේ හිත සමාධිමත් කරගන්නෙත් ඒ සඳහායි. මොකද මේ ක්‍රියාකාරීත්වය හොඳට දැනගත්තොත් දැකගත්තොත් තමයි අපිට ඉන් එහාට යන්න පුළුවන්. ඒ නිසා මේ හිත සමාධිමත් වෙච්ච වෙලාවට ඔය වගේ කායික වශයෙන් ලොකු තද ගති, රළු ගති, මුනුසුම් ගති, සිසිල් ගති, මේකේ සැලවෙන ගති මේ ඔක්කොම හොඳට ප්‍රකට වෙන්න පුළුවන්. ඒකම තමයි අපි දැන් මෙහිදිත් උත්සාහත් වෙන්නේ. හුඟක් දෙනකොට ආනාපාන සතිය වෙන්න පුළුවන්, පිම්බිම හැකිලිම වෙන්න පුළුවන්. ඒ කර්මස්ථාන වඩනකොට අන්න මුලින් ඔච්චර දේවල් දැනෙන්නේ නැහැ. මුලදී හොඳට සතිය පිහිටවර ගන්න එක විතරයි කරන්නේ. පස්සේ පස්සේ පස්සේ හොඳට සතිය පිහිටන්න පිහිටන්න අන්න ඒ අරමුණේම ඉන්න පුළුවන් හැකියාව ගොඩ නැගෙනවා. ඊළඟට ඒ අරමුණේ ඉන්න ගමන් බලනවා තව මොනවද මේකේ විස්තර තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔය කටයුත්ත ටිකක් සාර්ථක වුණාට පස්සේ අපිටම හිත හොඳට සමාධිමත් වෙලා තියෙනවා. ඊයේ මම අර ධර්මදේශනාවේදී කිව්වා වගේ ආනාපාන සතියෙන් හොඳට අපි කරගෙන ගියාට ඔන්න ගියාට පස්සේ හොඳට හුස්ම වල තැම්පත් වෙන්න ගන්නවා. එකඟ වෙන්න ගන්නවා. ඒ තුලම තියෙන්න පටන් ගන්නවා. දැන් මේ අපි උත්සාහ කරන්න ඕනේ නැහැ. හිතම එතන ඉන්නවා. එතනම ඉන්නවා. ඒකාග්‍ර වෙලා තියෙනවා. ඔන්න ඔය මට්ටමේදී අපි හිතමු කායික වශයෙන් යම් යම් දේවල් දැනෙන්න ගත්තනම් යම් යම් තැන්වල රිදුම් කැක්කුම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තදවීම්, රළුවීම්, උණුසුම් ගති, සිසිල් ගති, නැත්නම් නලියන ස්වභාවයන්, කම්පණය වෙන ස්වභාවයන් මේ කය තුරා තියෙනවා. මේවම කාට හරි හොඳට පොඩ පොඩ තේරෙන්න ගත්තනම් අන්න ඒවට අපේ අවධානය යොමු කරලා බලනකොට බලනකොට ඔය මේ লীලා තියෙන දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ හොඳට එකඟ වෙච්ච හිතෙන් මේ දැනෙන ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරද්දී අන්න හොඳට මේවා තද බොහොම ප්‍රබල තද ගතියක් වශයෙන් බොහොම ප්‍රබල උණුසුම් ගතියක් වශයෙන් නැත්නම් බොහොම ප්‍රබල චංචල ස්වභාවයක් වශයෙන් කම්පණ වෙන ස්වභාවයක් වශයෙන් කෙනෙකුට දැනෙන්න පුළුවන්. මොකද අර සමාධි වෙලා දැන් හිත තියෙන්නේ. එකඟ වෙලයි හිත තියෙන්නේ. නිසා මේක ටික ටික දියුණු කරන්න. ඒ කියන්නේ ඕක මේ නිකන් අර අපි ඉල්ල ඉල්ල හිටියා කියලා හම්බෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේකට වමනා කරන මේ සාධක ටික සකස් කරගන්න එක. කොහොමද මේ මේ සඳහා වමනා කරන සතිය දියුණු කරන්නේ? මේ සතිය දියුණු වීම හරහා කොහොමද සමාධිය දියුණු වෙන්නේ? ඒ සමාධිය කොහොමද අපි මේ දේවල් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන්නේ? ඉතින් ඔතනයි තියෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. මේකෙන් හිත ඇවුලක් ඇති කරගන්න එපා. අනිත් එක තමයි තේරුම් ගන්න තියෙන්නේ අපි අර මොකක් හරි අත්දැකීමක් ලැබුණාට පස්සේ අපි ඒකම ඉල්ලන ස්වභාවයක් අපි ගාව තියෙනවා. හැබැයි ඒකම බාධාවක් වෙනවා ඉස්සරහට යන්න. ඒ නිසා අත්දැකීම් ලැබේවි. ඒක වුණා. ඊට පස්සේ ආයෙත් ඊළඟ පරයන්කය සම්පූර්ණ නැවුම් මනසකින් පටන් ගන්න. සම්පූර්ණ ආධුනික මනසකින් පටන් ගන්න. මොකද මේ වෙච්ච අත්දැකීමට වඩා ඊට වඩා දහස් ගුණයක් වටින අලුත් අත්දැකීමක් ඊළඟ පරයන්කදී ලැබෙන්න පුළුවන්. ඉතින් අපි අර වෙච්ච එකම ඉල්ල ඉල්ල ඉන්න හිටියොත් ඒක හම්බෙන්නෙත් නැහැ අලුත් දෙයක් හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා තණ්හාව මුල් කරගෙන මේ ගමන යන්න බෑ. ඒ කියන්නේ අපි තණ්හාවෙන් අරකම ඕනේ අරකම ඕනේ කියලා ඉල්ල ගන්න ගත්තොත් ඒ හරහාම හිතේ ආතතියක් ගොඩනගෙනවා. එතකොට මේ භාවනාව වැඩෙන්නේ නැහැ. ඒක බොහොම සරල මනසක්, සැහැල්ලු මනසක්, නැවුම් මනසක්, නිකන් සතුටු සතුටු සහනශීලී මනසක් ඇති කරගෙන මේ ගමන යන්න. එතකොට වෙන්න ඕන තියෙන ටික වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මට ඇතිවන ගැටලුව පහතින් සඳහන් කරමි. වම් කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා, දකුණු කකුලත් එසේම ඔසවනවා, ගෙනියනවා, තබනවා කියා අරමුණු කොට සක්මන් භාවනා කිරීමේදී හිත ඒකාග්‍රතාවයට පත් කර ගැනීම ඉතා අපහසුය. නිතර නිතර හිත විසිරී යයි. එසේ නොමැතිව දකුණු කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදී වශයෙන් අරමුණු කොට සක්මන් භාවනාවේ යෙදෙන විට එම මූලික කමඨහනේම සිත බොහෝ වේලාවක් පවත්වාගෙන යාමටද හැකියාවක් ඇත. ඒ අවස්ථාවේ পায় ඔසවනවා යනුවෙන් සිහිපත් කර ක්‍රමෙන් পায় ඔසවන විට ක්‍රමක්‍රමයෙන් ඔළුවේ සිට ඇඟිලි දක්වා පාදයේ පොළවේ රළු ග්‍රහණයෙන් මිදී යාම නිසා ඒ බව ශරීරයටත් ඔසවන යයි සිහිපත් කර එසවි තිබෙන කාලය තුල පාදයට තරමක සිසිලක් සමග යම් පහසක්ද දැනෙන අතර නැවත තබන අයයි අරමුණු කොට පය පොළවට තබන විට නැවතත් ක්‍රමයෙන් විලුඹේ සිට ඇඟිල්ල දක්වා පය තදින් පොළවේ ග්‍රහණය වන බවත් මේ අවස්ථාවේදී දැනෙනවා. මේ தත්වයෙන් පැය භාගයකට වඩා හිත ඒකාග්‍රතාවයේ තබාගත හැකි වෙනවා. එවැනි අවස්ථාවකට තවදුරටත් මූලික අරමුණේම තබාගත යුතුද? එසේ නැතිනම් දෙවනුව ඊළඟට කළ යුතු දේ කුමක්ද යන්න පහදා දෙන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඒ කියන්නේ අපිට මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඔය අත්දැකීම එක ඉන්න පුළුවන් නම් අර මතක් කළා වගේ මෙනෙහි කිරීම කියන්නේ නිකන් උපක්‍රමයක් පමණයි. <clears throat> හිත පිට යනවා නම් විතරක් පාවිච්චි කරන උපක්‍රමයක් පමණයි මේ මෙනෙහි කිරීම කියන්නේ. තමන්ට විශ්වාසය ටික ටික ගොඩනගෙනවා නම් දැන් මෙනෙහි කිරීම ඕනේ නැහැ. මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය තුළ දැනුවත් වෙන්න පුළුවන් කියලා පොඩ පොඩ විශ්වාසය ගොඩනගෙනවා නම් ඒක තමයි වෙන්නත් තියෙන්නේ. එතකොට මෙනෙහි කිරීම අත්හැරලා දාන්න. අත්හැරලා දාලා බලන්න. මේ තමන් පාදය ඔසවනවා එසවීමෙන් දැනෙනවා යම් යම් දේවල්. අපි තුන් පාදේ බර ගතියක් දැනෙනවා නැත්නම් පාදේ සැහැල්ලු ගතියක් දැනෙනවා. ඊළඟට එසෙව්වට පස්සේ අපි තුමු නිකන් තද වුණා වගේ දැනෙනවා නැත්නම් මේ එසවීමේදී චලනය හොඳට තමන්ට තේරෙනවා. ආයිත් ගෙන යාමේදී චලනයක් හොඳට තමන්ට තේරෙනවා. ඊළඟට ආයි තබනකොට ආයෙත් නිකන් තද ගතියක් නැත්නම් අලු ගතියක් මොන හරි තේරෙනවා. මේ වගේ මේ මුළු ක්‍රියාකාරීත්වයේදී දැනෙන දේවල් හොඳට අවධානයෙන් ඉන්නවා නම් හොඳටම හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි හිතමු පොළවේ පාදේ වදිනවා. එතකොටත් ඔන්න Tamanට තේරෙනවා මේ පොළවේ රළු ගතියක්ද, සිනිඳු ගතියක්ද, මුරුදු ගතියක්ද, රස්නේ ගතියක්ද, වීලි ගතියක්ද මේ ඔක්කොම Tamanට තේරෙනවා. එතකොට මේ මේ ලක්ෂණත් එක්ක මේ දැනීම් එක්ක අපිට ඉන්න පුළුවන් නම් බොහොම නිශ්ශබ්දව අනේ තරමට භවනාව සාර්ථකයි. ඒ නිසා කළා තියෙන විදිහේ වරදක් නැහැ. පොඩක් මේ හිත හිත විසිරව ගන්නේ නැතුව එහෙට මෙහෙට කරගන්නේ නැතුව මෙනෙහි කිරීමකිනුත් තොරව පුළුවන් ද කියලා බලන්න මේ කටයුත්ත යෙදෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ කමඨහන් සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ එක් අයෙකුට සක්මන පිළිබඳව පැහැදිලි කර වදාලේ සක්මන කෙලවර අඳුරු නිදිමත ගතිය පිළිබඳවයි. ස්වාමීන් වහන්සේ අත්දැකීම් මමද ලැබුවෙමි. එහෙත් එහිදී සක්මන කියන්නේ ලනු පැදුරි සක්මන් කරලා තියෙන්නේ බොඳ වී ලනු පැදුරක් බවවත් නැතිව සක්මන ඉබේම කෙරෙන තත්යක් දුටිමි වැටහුණි එසේ තිබියදීත් මම තවත් මට දෙක තුනක් සක්මන පවත්වාගෙන ගියෙමි මේ සක්මන ඇරඹුවේ අරමුණක් නැතිවය නිකම්ම ලනු පැදුර දෙස බලාගෙන ගමන් කිරීමක් ලෙසය විටින් විට සිත තුල හා ශබ්ද වලින් බාධා වුවත් ඒවා බලවත් නොවිය සක්මන අවසන් කොට පර්යංකට ගියෙමි ආනාපානේ අරමුණු කරගත් නමුත් ආනාපානේ සොයාගත හැකි වූයේ තුන්වරක් පමණි. ආනාපානේ හෝ ආනාපානේ ගෙවී යාමක් සිදු වූයේද නැත. හුස්ම පැත්තක වැටි තිබෙනවා ලෙස පෙනුනි. ඊළඟට හිස්තැන මතුවිය. ඒද පැහැදිලි හිස් බවක් නොවිය. සතිය හොඳින් තිබුණා. හිස් බව තුල ආනාපාන සතිය සිදුවන බවක් හැඟුණද එය විමසා බැලීමේදී එසා එසේ ආනාපානයේ සිදු නොවන බවද වැටහුණි. ටික වේලාවක් මිසේ කාලය ගත කළත් එපා වීමක්ද නොවිය. උවමනාවෙන්ම ඈත් වීමක් කළා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. කාගේද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි. ඉතින් මේ මෑණියන් වලම ඉතින් මම දන්නවා මේ කාලයත් තිස්සේ භාවනා කරන කෙනෙක්. ඉතින් මීට කලින් ඉතින් අපි කතා කරලා තියෙන ওই தත්ත්වය ගැන කියන්නේ සක්මන් භාවනාවේදී අර කිව්වා වගේම අරමුණකින් තොරව යන්න විශේෂයෙන්ම දැන් දැනෙන දේවල් වලට දැන් හිත යොදන්න අවශ්‍ය නැහැ. ඒනට බොහොම සැහැල්ලුවෙන් හිත තියාගෙන යනවා. ඒත් දැන් එහෙම ගියා එහෙම යනකොට මොකක් හරි කරදරයක් වුණාද මොකද්ද උනේ? ලනුපැදුර නිකන් බොඳ වෙලා වගේ. හරි. අඳුරු පාටට මමට පෙනුමත් අඩු වුණා වගේ වෙලා. හරි. ඒ වගේ යනවයි උනාට. ඔව්. නෑ මං හිතන්නේ ඒකේ මං හිතන්නේ මේ අර කිව්ව දේ තමයි එහෙමනම් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි බොහොම බොහොම නිස්කලංකව හිතට අරමුණක් නොදී සක්මන නිකන් ඉබේ කෙරෙන්න හරිනවා. හිත පුළුවන් තරම් නිස්කලංකව විවේකයෙන් තියාගෙන ඉන්නවා. එහෙම තියාගෙන ඉන්නකොට අර කිව්වා වගේ සමහරවිට අඳුර වේගෙන එනවා. දැන් තමන්ගේ අවට පරිසරය නිකන් කලවර වේගෙන වගේ එනවා. ස්පීය වීගෙන වගේ වෙනවා. එහෙමනම් සක්මන නතර කරලා එහෙම්ම හිටගන්න. එහෙම හිටගෙන හිත ටිකක් සමාධි වෙන්න පටන් ගන්න. මේ ඉඩ දෙන්න. එහෙම නැත්නම් එහෙම වාඩි වෙන්න ළඟ පුළුවන් නම් එහෙම වාඩි වෙලා පොඩ්ඩක් හිතට සමාධි වෙන්න ඉඩ දෙන්න. ඒ ගැටලුවක් නැහැ. දැන් සමහර වෙලාවට තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. කියන්නේ සමහර කියන්නේ කලාතුරකින් සිද්ධ වෙන්නේ. කලාතුරකින් සිද්ධ වෙන්නේ. කියන්නේ හිතේ එකඟතාවය වගේ අර විපස්සනා සමාධියට හිත යන ගතිය හොඳට අර ඉන්ද්‍රිය ධර්මයන් සමබර වෙලා ආවහම තමයි සිද්ධ වෙන්නේ. එතෙන්දී ඒ සමාධිමත් බවට ගියාට වරදක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මම අර පරයන්කයට ගියානේ ඊට පස්සේ. තව දෙසරයක් විතර උඩ ලණු කඳුරේ. හරි. ඇවිදලා ඊට පස්සේ පරයන්කයට ගියා. ගියාට පස්සේ මේ ආනාපානයේ දැන් අරමුණු මම දැන් මෙතන කියලා අරමුණු කරගෙන වාඩි වුණාට ආනාපානයේ පෙන්නේ තුන් හතර සැරයක් විතරයි. ඊට පස්සේ සියුම් වීමක් ඒ මොනවත් නැහැ ආනාපානියත් නැහැ. ඊට පස්සේ මට පේන මට නිකන් දැනුණා පෙනුණා මේ ආශාසයෙන් දැන් පැත්තකට වැටිලා තියෙනවා වගේ. හරි. ඊට පස්සේ දැන් මේ මට්ටමේදී ආයෙත් ආනාපානට හිත යොදන්න අවශ්‍යම නැහැ. ආයෙත් තියෙන හිත පොඩ්ඩක් නිකන් හිත හිස්ව තියා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. හිත බොහොම නිස්කලංකව තියෙනවා. નિરાයාසයෙන් පවත්වනවා. එහෙම නැත්නම් අනිශ්චිතව පවත්වනවා. මීට කලින් ටිකක් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේදී ඕනම අපිටම සතිපට්ඨානේ ඕනම කමඨහනක් හොඳට බහුලීකృత කරාම ඒ බහුලිත බහුලීකృత කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඕන අරමුණකින් තොරව පවා ඉන්න පුළුවන් ගතියක් හිතට හැදෙනවා. අනිසිත අනිසිතෝච විහෙරති කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් ඉන්න පුළුවන්කම ලැබෙනවා මේ අනිශ්චිත ස්වභාවයක. හිතේ හිතටම ආවේනික ස්වාධීනත්වයක ඉන්න පුළුවන් කමක් ලැබෙනවා. එයාට දැන් ආය අලුතෙන් අරමුණක් ඕනේ ඉන්න. දැන් අපි සාමාන්‍යයෙන් අරමුණක් අල්ලගෙන සාමාන්‍යයෙන් හිත ඉන්නේ. දැන් හොඳට සතිය දිනු කරන්න දිනු කරන්න අරමුණකින් තොරව අවදියෙන් සතියෙන් ඉන්න පුළුවන් හැකියාව ගොඩනගෙනවා. අන්න එතෙන්ට ආවට පස්සේ ආයෙත් අපි අරමුණක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ආයෙත් ආනාපානය අවශ්‍ය වෙන්නේ හුඟක් හිත විසිරුණොත් විතරයි. එහෙම නැතුව හිත අරමුණක් ග්‍රහණය කරන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා නම් ඒ විදිහටම ඉන්න දෙන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට නිකන් හිත මොක්කවත් මොනවත් නැති වෙලා වගේ වෙලා ඒ වෙලාවට පරයන්කයට යන්න වෙනවා මට. හරි කමන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මම මොකක් හරි අලුත් අත්දැකීමක් එක තමයි පරයන්කෙන් මේ එන්නේ. එන්නේ. ඔව් දැන් දැන් අපි ඔතනදී ඔය පැත්තේ තියෙන සමාධිවලදී ඒක උනත් දැන් මේ කියන්නේ බොහොම નિરાයාසයෙන් බොහොම සැහැල්ලුවෙන් අඩු වීරයකින් පවත්වන්න පුළුවන් නම් හොඳයි. කියන්නේ අපි දැන් භවනා පටන් ගන්න කාලේදී වගේ නිකන් හිත තද කරගෙන අදිෂ්ඨාන පිහිටවාගෙන බර කරගෙන වැඩි වීරයකින් කරන විදිහක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ බොහොම සැහැල්ලුවෙන් ඒකට වෙන්න ඉඩ හැරලා අපි නිකන් පැත්තකට වෙලා මේ ක්‍රියාවලියට වෙන්න ඉඩ හැරලා යන ගතියක් තියෙනවා. එතකොට අපි නිකන් තියෙන්නේ පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. හිත බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. අරමුණු ඇසුරු කරන්නෙත් නැහැ. එහෙම ඉඳීම හරහා හිත සමාධිමත් වෙනවා. ඉඳීම හරහා හිත අන්න තව තව අනිමිත්ත පැත්තකට එහෙම යනවා. එතකොට අන්න එතන ඒ සමාධිම සමාධිය ටිකක් ප්‍රබලයි. ඒ සමාධිය වුණත් ඉතින් දවසේ හුඟක් වැඩි ව්‍යාර ගානක් පවත්වන්න යන්න එපා. එක එක සැරේ ප්‍රශ්නයක් නැහැ. එක සැරයක් ඒ බොහොම කියන්නේ බලන්න ටික ටික ටික ටික ගැඹුරට යන්න දෙන්න. එක පාට යටට දාන්න නැතුව පොඩ පොඩ පොඩ පොඩ හිමීට හිමීට අර කාලයත් එක්ක ගැඹුරට යන්න දෙන්න. කොහොම ස්වාභාවිකවම નિરાයාසයෙන් කාලයත් එක්ක පොඩ පොඩ පොඩ පොඩ පොඩ පොඩ යන්න දෙන්න යටට. ස්වාමීන් වහන්සේ මේ නිකන් ඇවිදවිදින් දෙද්දිත් ඒ හිත මේ මොනවත් අරමුණක් නැති වෙලා හිස් වෙලා වගේ තමයි එහෙම වෙන්නේ. අන්න හරි. ඒක තමයි පවත්තන්නක් තියෙන්නේ. බලන්න අනිත් කටයුතු කරද්දිත් දැන් උදාහරණයක් වශයෙන් හිතන්න අපි නිකන් මිදුල අතු ගන්නවා. විදුලතු ගන්නවල ලොකුවට මේක හිතලා මතලා මොලේ කල්පනා කරලා කරන්න තරම් ලොකු දෙයක් නැහැනේ. ඉතින් අපිට තියෙන්නේ මේ සරල වැඩක් කරන්න තියෙන්නේ. ඒ සරල වැඩේ කයට කරන්න දීලා හිත සැහැල්ලුවෙන් තියාගෙන අරමුණකින් තොරව තියන්න පුළුවන් ද බලන්න. හිත සැහැල්ලුවෙන් ඉන්නවා ලොකුවට අර කරන වැඩේ ග්‍රහණය කළා නැහැ. ඊළඟට අපි හිතමු ඇවිදිනවා ඇවිදින එකට දැන් අර ඉස්සෙල්ලා වගේ වම දකුණ කියලා ඒක මොකක්වත් කරන්නේ දැන් තියෙන නිකන් කයට ඇවිදින දේ තමන් විවේකයෙන් ඉන්නවා. හිත විවේකයෙන් තියන පුළුවන් තරම්. හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියෙනවා. ඊළඟ අපි හිතමු වතුර අදිනවා. මාකට ඒ වගේ සරල වැඩ කටයුතු තියෙන. ඒ හැම එකෙදිම පුළුවන් තරම් හිත සරලව සැහැල්ලුවෙන් තියන තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. හැබැයි ඒ தත්ත්වේ ඉන්නකොට අපි හිතමු මොකක් හරි කවුරු හරි ඇවිල්ලා කීම නිසා නැත්නම් මොකක් හරි සිදුවීමක් කරා හිතේ ක්ලේශයක් හට ගන්නවා කියලා. හොන ද්වේෂයක් හට ගන්නවා. නොරුස්නා ගති පහළ වෙනවා. නැත්නම් මොනම හරි ඔය වගේ දේවල් පහළ වෙනකොට හැබැයි දැනගන්න ඕනේ. දැන් මේ චිත්තානුපසනාවක යන්න ඕනේ දැන්. කියන්නේ මේ தત્ත්වයේ හිත පවත්වමින් හිත ගැන අවධානයෙන් ඉන්නේ. අනිත් කටයුතු කරාට හිත ගැන අවධානයෙන් ඉන්නේ. මේ අනිත් කටයුතු කරනකොට හිතේ මොනවාද පහළ වෙන කෙලෙස්? තණ්හාවක්, ලෝභයක් පහළ වෙනවද? නැත්නම් මාන්නයක් පහළ වෙනවද? නැත්නම් ද්වේෂයක් පහළ වෙනවද? මේ හැම ක්ලේශයක්ම හඳුනා ගනිමින් අතරින්න ඕනේ. ඒ නිසා කෙලෙස් දුරු කර ගැනීම සඳහා මාර්ගයක් තමයි දැන් ඔය මේ වැටහෙලා තියෙන්නේ. මේ මාර්ගයේ පුළුවන් තරම් ඇසුරු කරමින් කෙලෙස් මතුවෙන මතුවෙන වාරයක් පාසා දුරු කරන්න ඕනේ. හොඳයි. තෙරුවන් සරණයි සක්මන් භාවනා. සමූහයෙන් තොර පළවෙනිදා කයෙහි මදක් සහැල්ලුවක් වී කයෙහි සාමාන්‍ය වේදනාවක් වේ. සිතෙහි විසිරීම විය. කල නොකල දේ ගැන සිතීම විය. පළවනදා කයට වේදනාව විය. කයෙහි තනින් තන වේදනාව විය. සිත නොසන්සුයෙන් යුක්ත විය. එපමණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ නේද? ඉතින් වයසට යනකොට ඔක්කොම ඔක්කොම මතුවෙනව නේද? වයසට යනකොට ඔය ටික ඔක්කොම මතුවෙනවා. ඉතින් පොඩ පොඩ වේදනාවෙන්ම පොඩ්ඩක් හිත එකඟ කරගන්න බලන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ වේදනාවත් හොඳ අරමුණක් කරගන්න පුළුවන් භාවනාවට. හැබැයි අර එතෙන්දී හිතේ යම් එකඟතාවයක් එක්ක තමයි යන්න තියෙන්නේ. නැත්තම් ඒකත් එක්ක ගැටෙනවා. නැත්නම් අර ඒක ඒක ඒතරම් රසවත් නැහැනේ උපේක්ෂාවක් නැහැ මේක මහ වදයක් වශයෙන් තේරෙන්නේ. නමුත් හිතේ පොඩි එකඟතාවයක් හදාගෙන වේදනාව බලන්න යනවනම් වේදනාව හොඳ අරමුණක් කරගන්න පුළුවන් මේ විපස්සනාව සඳහා විශේෂයෙන්ම. ස්වාමිනාස උත්සාහ කරන්න පුළුවන් නම් දැන් සක්මනක යෙදෙන්න පුළුවන්ද? සක්මන්. ඒ කියන්නේ ලණුපදුරක් නැතුව සාමාන්‍ය මේ මේ ඒක තමයි. නිකම් පොළවේ බුණ්ඩක් පුරුදු වෙනවා නම් ඒ කියන්නේ මේ පාදවලට හානියක් නොවන විදිහට ඒක තමයි තමන්ගේ සෞඛ්‍යයත් රැකගෙන තමයි තින් දැන් පොඩ්ඩක් හිමීට හිමීට තමයි යන්න වෙන්නේ. කමන්නේ ඉතින් අර අර සෙරෙප්පු නැතුව කරනවා තරම් හොඳට දැනෙන්නේ නැහැ ඒක අර සෙරෙප්පුවත් එක කරනකොට ඉතින් දෙපැත්තම බලාගන්න වෙනවා. හොඳයි අපිට වෙන කාට හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. සයන්හස මට තියෙන සක්මන් භාවනාව ගැන. දැන් අර මම සක්මනේ අරමුණක් නැතුව යන්නේ. හරි. ඒක හැබැයි අර සාමාන්‍ය වේගයට වඩා යනවා. හරි. වේගය වැඩි. ප්‍රශ්නයක් නැද්ද ඒක? නෑ. යනවා හැරෙන තැන විතරයි මන් දන්නේ. අනිත් කිසිම තැනක සිත යන්නේ කොහේවත්. ඒ කියන්නේ නිකන් මට දැනෙන්නේ දැන් රණු පැදිරේ යනවා නම් දැනෙන්නේ අර දිවේ සමීප රූප සටහනක් ගත්තාම පේන්නේ. හරි හරි. ඒ විදිහට තමයි රණු පැදිර පේන්නේ. හරි. මම යනවා වැලි මළුවෙත් එහෙම යන්න පුළුවන්. කිසිම මේ අරමුණක් කිසිම දෙයක් නැහැ. හරි. මම තව ඉස්සරහට කොහොමද යන්නේ? ඔහොම තමයි යන්න තියෙන්නේ. <laughs> මේක බහුලීකృత කරන්න ඕන. නෑ ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඒ කියන්නේ අපි ඔය નિરાයාසයෙන් ටික ටික හිත කෙලසුන්ගෙන් තොරව පැවැත්වීම තමයි මේ උත්සාහත් වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ අරමුණක් ග්‍රහණය කරා අරමුණක් ඇසුරු කරන්නේ නැතුව සංඥාවන් ඇසුරු කරන්නේ නැතුව කෙලෙස් වලට පහළ වෙන්න බෑ. ඒ අරමුණකින් තොරනම් හිත සංඥාවලින් තොරනම් නැත්නම් සංඥාවලට තියෙන විරාගී ස්වභාවයක් නම් ඒ හිතේ කෙලෙසුත් නැහැ. ඉතින් අපි ඒක තේරුම් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඒ කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය ඊළඟට උත්සාහත් වෙනවා මේ ටිකක් අඩු වීරයකින් පවත්තන්න. ඒ කියන්නේ මේක නිකන් සාමාන්‍යයෙන් නිකන් එදිනදා කටයුත්තක් වගේ නිකන් අපි නිකන් සක්මනේ යනවා නිකන් ඉස්සෙල්ලා නම් හරි පරිස්සමෙන්නේ පොඩ්ඩක් ඉස්සරහා විතරක් බලාගෙන පියවරෙන් පියවර එහෙමනේ යන්නේ. දැන් එහෙම නෙමෙයි නිකන් පොඩ්ඩක් නිකන් සුවම සැහැල්ලුවෙන් යනවා. දැන් ඒ සැහැල්ලුවෙන් යනකොට වීරය අඩුයිනේ. වීරය අඩු නිසා සමහර ලාඩුන්න ආයෙ හිත පිට යනවා. දැන් බලන්න හිත පිට ගියාම මොකද්ද දැන් වෙන්නේ? ඒ හිත පිට යෑම හරහා තමයි දැන් භාවනාව වැඩෙන්නේ. එහෙමයි සන්නස හිත දැන් මම සාමාන්‍ය ගමනේදී මම එහිම අරමුණක් නැතුව යන්නේ. හරි. දැන් සිත පිට ගියේ එකම සිත කියන ඔන්න ගියා. හරි අන්න හරි. ඒක තමයි. දැන් මේ ඔව් සතියෙන් පෙන්ලා දෙනවා හිත පිට ගිය ගමන් සතියෙන් පෙන්ලා දෙනවා. පෙන්ලා දෙනවා. දැන් එතකොට හිත පිට ගියෙලා තියෙන අපි හිතමු දැන් මොකක් හරි නොරුස්නා ගතියකට කියලා. දැන් හිත පිට ගිය බව සතියෙන් පෙන්ලා දුන්නා. ඒ වගේම තමන් දැනගත්තා දැන් මේ නොරුස්නා ගතියක්, ද්වේෂ සහගත බවක් දැන් හැදීගෙන එනවා. එනවා. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා නම් අපේ සතිමත් භාවය හොඳට දියුණුලා තියෙනවා නම් වඩපු භාවනාවක් තියෙනවා නම් අන්න මේ අවධානය එනවත් එක්ක නැත්නම් ඒ ස්වභාවය හඳුනා ගන්නවත් එක්ක අපි ඒක පෝෂණය කරන්නේ නැති නිසා ඒක දුර වෙලා යනවා. එහෙම්ම නිකන් බොද වෙලා වගේ යනවා. එහෙමයි ස්වාමීනි. බැරි වෙලාවත් සමහර ලාවට අපි හිතමු ඊට වඩා ටිකක් ඇතුළට ආවා කියලා හිතන්න. ඒ කියන්නේ දැන් මේ අරමුණ අර තරම් ඉක්මනට දුරුනේ නැහැ. හැබැයි ටිකක් ඇතුළට එන්න ගන්නවා. ඒ කියන්නේ ටික වෙලාවක් පැවතුනවා. පවතිනවා. අන්න එතකොට ඉතින් යම් ඊට වඩා උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒක අර සාමාන්‍යයෙන් මෙතන තියෙන රළු ගතිය තේරුම් ගන්න පුළුවන්. දැන් අර තිබුණේ හිත බොහොම උපේක්ෂා සහගත බවක විවේක ස්වභාවයක තමයි හිත තිබුණේ. නමුත් දැන් ඔන්න ටිකක් හිත රළු වෙලා, දැඩි වෙලා, ගොරෝසු වෙලායි දැන් තියෙන්නේ. අන්න ඒ රළු බව, ඕලාරික බව තේරුම් ගන්න පුළුවන්. සායනංශ මට දැන් එහෙම ওই දැන් හදිසියේ පොඩි දෙයක් එහෙම වුණා මට හිතෙනවා ඒක මේ සංකතයක් අන්න හරි. ඒක තමයි කියන්නේ. ඕලාරිකයි නික පටිච්ච සමුප්පන්නයි. අන්න හරි. එහෙම කියලා ඒක අයින් කරගන්න. අයින් වෙලාම යන. ඒක තමයි. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ අර ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ දේ වගේ ක්‍රම තුනක් පෙන්නවා. සංකත වශයෙන්, ඕලාරික වශයෙන්, පටිච්ච සමුප්පන්න වශයෙන් බලන්න කියලා. ඒක තුනෙන් එකක් පාවිච්චි කරා නම් ඇති. ඇති නේද? තුනම ඉතින් අවශ්‍යම නැහැ. තුනෙන් මොකක් හරි මේ වෙලාවේදී හිත ප්‍රිය කරන ක්‍රමයක් පාවිච්චි කරන්න. ඔව් වැඩිපුර ප්‍රිය කරන පටිච්චසමුප්පන්නයි. හොඳයි ගැටලුවක් නැහැ. ඒක බලන්න ඒ කියන්නේ කොහොමද අපි දමු පටිච්චසමුප්පන්නයි කියන්නේ. ඉතින් මේ ස්වභාවයක් හටගත්තා. හටගන්න මොනවාමනාරි හේතු ටිකක් මුල් වුණා. මෙන්න මේ මේ හේතුව නිසා මේක. මෙන්න මේ හේතුව නිසා. මෙන්න මේ මේ හේතුව නිසා. අර මේ නිකන් හේතුන් හරහා තමයි මේක හටගත්තේ. කියලා අන්නේ නිසා හටගත්ත බව මොනමනාරි නිසයි මේක හටගත්තේ කියලා තේරෙනකොට ඉතින් මේක ඒ තරම් ගන්න දෙයක් නැහැ. මේකේ මහා සාරයක් නැහැ. මේක ඒකකයක් වශයෙන් සාරවත් දෙයක් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට අන්න ආයෙත් හිත අර පරණ උපේක්ෂාවට අර පරණ අනිශ්චිත ස්වභාවයට අරමුණකින් තොර ස්වභාවයට කෙලසුන්ගෙන් තොර ස්වභාවයට එනවා. සමෙන්හන්ස දැන් උන්න මේ ටිකක් අර ඇඟ විහිස වෙච්ච වගේ වෙලාවට එහෙම සක්මන් කරනකොට අර අරමුණක් නැති වුණේ යන්නේ. ටිකක් අරක පුරා නිකන් එහාට <laughs> මෙහාටත් යවෙනවා. හරි. නිදිමත ගතියකුත් ටිකක් එනවා. හරි. එතකොට මං නවත්තනවා සක්මන. හරි. කමන්නේ නැද්ද සංගම? කමන්නේ. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ නිදිමත ගතියක් අර අඳුර වීමක් වගේ දේවල් වෙන්නේ හිත දැන් ටිකක් විවේක ගන්න කැමැත්ත තියෙන. ඒක දැන් එතෙන්දී සක්මල රළු වැඩි. එතෙන් තියෙන්නේ හිතට පොඩ්ඩක් නිකන් තැම්පත් වෙන දෙන්න තියෙන. හිත හුඟා කියන සමාලාවට සමාධිය අවශ්‍යයි. සමහරලාට දැන් සමාධිය පොඩ්ඩක් සමබර කරන්න වෙනවා. හුඟාක් සමාධි කරන්න ගියොත් එහෙම ඊතර අරමුණු එන්නෙම නැහැ. අර ගිය පාර මම හිතන්නේ මෑණියත් එක්ක කතා කරද්දී ඒ தත්ත්වෙ තිබුණේ. අපි අර විනාඩි 45 ගානක් කොහොම කරන්න ගියොත් වැඩි. වැඩි. එතකොට හිත يعني සමාධිය සමාධියේ ප්‍රබලතාවය හරහා අරමුණු ගන්න. එතකොට එතකොට මේ විපස්සනාවට මේ අමුද්‍රව්‍ය නැති වුණා වගේ. ඒ නිසා පොඩ්ඩක් හිතට පොඩ්ඩක් හිතට හිත පිට යන්නත් ඕනේ ගියාට පස්සේ තමයි කෙලෙසේ හඳුනගන්නේ මේ මාන්න එකටද ගියේ තණ්හාවකටද ගියේ මොකක් හරි නැත්නම් ඊර්ෂාවකටද ගියේ ක්‍රෝධයකටද ගියේ දේශයකටද ගියේ මේ වගේ සෙවුම් සෙවුම් මට්ටම් ඔක්කොම හඳුනා ගැනීම හරහා තමයි ඒවෙන් හිත අයින් කරගෙන යන්න තියෙන්නේ සයනස මේ පරියංක භාවනාවේදී දැන් අර එච්චර වෙලා ඉන්නේ නැහැ හුඟක් ටිකක් වෙලාට මං හිත දිහා නිකන් බලාගෙන ඉන්නවා. දැන් සමාධිමත් වෙලා හුඟක් සමාධිමත් වුණාට පස්සේ මට ඉස්සරහ පේන්නේ හරිම මේ ක්ලියර්. මේ ගස් කොළන් විතරක් පේනවා වගේ මට. කියන්නේ අඳුරු ගතියක් නැහැ. හරි. හොඳටම ක්ලියර් පේන්නේ. සමහර වෙලාවට ජලය හොඳට පෑදිලා පෙන්නලා ඒක ඇතුලෙන් අර දිය බුබුලක් වගේ උඩට එනවා, එනවා, යනවා, එනවා, යනවා. දැන් එහෙම වෙලාවට මොකද්ද කරන්නේ? ඒක දිහා නොබලී ඉන්නවා. නෑ ඔය පැත්ත නම් මට හිතෙන්නේ දැන් ඒ නිකන් වතුර ඇතුලේ නිකන් තමන් ඉන්නා වගේද දැනෙන්නේ නෑ වතුර ඇතුලේ මං ඉන්නා වගේ නේ මගේ ඉස්සරහින් තියෙනවා වගේ මට පේන්නේ ඔව් නිකන් ඒකේ නිකන් මෙහෙම එන යන ගතිය තමන්ට දැනෙනවද දැනෙනවා يعني කයට නිකන් අපිටම රැල්ලක් එනවා යනවා ආයි තව රැල්ලක් එනවා අපිට මේ දිය බුබුලු මතුවෙන්නේ මෙහෙම උඩට අන්න ඒ වගේ ගැටි. ඒක පේනවද නැත්තම් දැනෙනවද? ඒක පෙනිලා මටත් දැනෙනවා මේ මේ යනවා වගේ ඒක ඇතුලේ. ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ සමහරලාට මේ ඒ කියන්නේ මේකෙනුත් ප්‍රීති ස්වභාවය නැති වෙන්න පුළුවන්. ප්‍රීතියේ තියෙනනේ විවිධ අවස්ථා. එහෙමයි. මේ පිනා යන ගතියක් එන්න පුළුවන්. කය කිලිපොලා යන ගතියක් එන්න පුළුවන්. නැත්නම් ෂණිකව නිකන් රැල්ලක් ඇවිල්ලා මුළු ඇඟම නිකන් සම්බාහනය කරගෙන යනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ ඔක්කොම නිකන් ප්‍රීතියේ යම් යම් ස්වභාවයන් තියෙන්නේ. ඒ අවස්ථාවන්. ඒ ඒවා ඉතින් ඇතුළේ නැතිලා යනවා. ඒවත් එහත් එක උපේක්ෂාවෙන් බලන්නයි තියෙන්නේ. දැන් මම පරියන්කේ ඇච්චර වෙලා විනාඩි 45 වෙන්නේ නැහැ. හරි. ඔබ වහන්සේ මට අඩු කරන්න කියලා. හරි. දැන් පරියන්ක දෙකක් විතර ඔව් ඒත් මම හිතනවා ඒ කියන්නේ මෙතෙන්දි වැදගත් වෙන්නේ හිත කොහොමද හැසිරෙන්නේ කියලා අපි අධ්‍යයනය හරහා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ කියන්නේ අත්‍තරම හිතේ හිත සම්පූර්ණයෙන් වැඩ කරන්නේ ඒ කියන්නේ ආශ්‍රව හරහානේ තින් ක්‍රියාත්මක වෙන්නේ. හිතේ තියෙනවා ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් තියෙනවා. අපි ඔය ටික හඳුනාගෙන ওই ටික දුරු කරගන්න නැතුව සංසාරයෙන් මිදීමක් නැහැ. අපිට කවදා හරි ඔතෙන්ට අත තියන්න වෙනවා. ඉතින් ඔය ඒ අත තියෙන පාර තමයි දැන් ඔය ටික ටික සකස් වෙන්නේ. හිතට හොඳ විවේක බවක් ලැබෙනවා. ඊළඟට කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් දැන් අපි හඳුනා ගන්නවා. හිත බොහොම නිශ්චලව තියෙනවා. අන්න ඒක තමයි අපේ පදනම වෙන්න ඕනේ. එතන ඉඳලා තමයි අන්න හිත දිහා බලන්නේ දැන් ටික ටික. දැන් අපිට හොඳට දෙයක් කරන්න නම් අපේ পাය ගහලා ඉන්න පුළුවන් තැනක් හම්බ වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දැන් මේ අපිට තැනක් ලැබිලා තියෙනවා. හොඳට නිශ්චලව, නිස්කලංකව, කෙලෙසුන්ගෙන් තොරව ඉන්න පුළුවන් තැනක්. අන්නේ තැනේ ඉන්න ඉන්න. ඒ තැනේ හිත හුරු කරන්න හුරු කරන්න හිතම තේරුම් ගන්නවා මෙන්න මෙතන කෙලෙස් නැහැ. මෙතන ආතතියක් නැහැ. මෙතන බොහොම නිස්කලංකව ඉන්න පුළුවන්. කියලා තේරුම් ගන්න තේරුම් ගන්න ඊළඟට ආයි හිතට කෙලෙසයක් ආවහම එයාට ඒක දරන්න අමාරුයි. ඒ කියන්නේ එයාට දැන් සංවේදී වෙලා හිත තියෙන්නේ. ඒක අර ක්ලේශය හරි බරට දැනෙනවා. රළුවට දැනෙනවා. ඒකයි බුදුහාඳුර කියන්නේ ඒක. ඕලාරිකයි කියලාම දැනගන්න. සංකතයි කියලා තේරුම් ගන්න. මේක මේ මේ සකස් කරපු දෙයක්. ඒක දැනගන්න. ඒ ටික දැනුම් දැනගත්තා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ඒ தත්වයෙන් අයින් වෙලා ඒතන් සන්තන් ඒතන් පනීතන් ඇද්දන් උපේක්ඛා කියලා අන්න අර පරණ தත්වෙට හිත එනවා. ඒ කියන්නේ හැමතිස්සෙම මේ උපේක්ෂා ස්වභාවය අගය කරන්න කියනවා. මෙතන මෙතන තමයි විවේකී ස්වභාවයක් තියෙන්නේ. හිතේ ශාන්ත බවක් තියෙන්නේ මෙතන. මේ தත්ත්වය පුළුවන් තරම් අගය කරමින් මෙතන පුළුවන් තරම් හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒත් ඉතින් අර පරණ පුරුද්දට හිත පිට යනවා. පිට ගිය ගමන් දැනගන්නවා. දැනගත්තට පස්සේ ආයෙත් අපි ඔය යම් උපක්‍රමයක් කරහා හිත නැවතත් එතනින් මුදවගෙන ආයෙත් අර උපේක්ෂාවට එනවා. ඉතින් මේක කාලයක් තිස්සෙම කරන්න ඕනේ ඉතින්. දිගටම කරගෙන. කැලස් තියෙනකම් කරන්නයි තියෙන්නේ. <laughs> <laughs> සක්මන් භාවනාව හොඳින් කරගෙන යනවා. දැන් මම සක්මන් භාවනාව කරගෙන යනකොට දැන් මට ඈතට ලණුපැදුර ටික ඈතටම පේනෙනවා. ඊට පස්සේ චුට්ටු චුට්ට ලං වෙනකොට මට මං ඇවිදින ලණුපැදුර විතරයි පේන්නේ. දෙපැත්තේ මොකුත්ම පේන්නේ ඊට පස්සේ ඒ ටිකත් පේනලා අන්තිමට අඩි 3ක් වගේ විතර පේන්නේ. අන්තිම ඔක්කොම වටේ ඉඳන් මට මොකුත් පේන්නේ ඇස් දෙක පියවිලා වගේ. ඉතින් මං එහෙම ඇවිදිනවා. මට ඉතින් ටිකක් වෙලා හැම මේ සක්මන් කරනකොට මට ලණුපැදුරේ නිකම්ම යන්න පුළුවන් වුණා. ඇස් දෙක පියවිලාම හිමම ලනුපැදුර එහාට මෙහාට සක්මන් කරා. ඇස් දෙක පියවිලා තිබුණේ. ඔව් හිත ඇස් දෙක පියවිලා. කියන්නේ අඩවල් වෙලා වෙන්නේ නැති මට පේනින්නේ නැහැ. මේ බැලුවට පේනින්නේ නැහැ. මේ චුට්ට දුරයි පේනුනේ. අන්තිමට පේන්නේ නැතුව ගියා. ඊට පස්සේ මම එහෙම සක්මන් කරා. දැන් ඉතින් මම සක්මන් භාවනාවට කැමතියි. මේ ඉතින් මට ඒ සක්මනේදී හිත සමාධිගත වෙනවා. දැන් සක්මනේදී මට ඉක්මනටම හිත සමාධිගත වෙනවා. හරි. ඒක තමයි. දැන් ඔතන ඉඳගෙන මොකද කරන්නේ? ඉඳගෙන ඉඳගෙන තිස්සනේ මට ඉඳගෙන පරයන්කයට මේ සමාධි ඉක්මනට සමාධිගත වෙනවා. නෑ මං අහන්නේ සමාධි වුණාට පස්සේ මොකද කරන්නේ? සමාධි වෙනවා. උනාට පස්සේ මං එහෙමදී මේ සමාධියේ හිතමින් ඉන්නවා. ඉතින් ඉස්සරහට හිතනවා, පේනවා, ඉදිරිය බලාගෙන ඉන්නවා. නෑ එහෙම බෑ. <laughs> කියන්නේ අපි සමාධිය හදාගන්නේ සමාධියට වෙලා ඉන්න නෙමෙයි. සමාධිය හදාගන්නේ සමාධිය පාවිච්චි කරලා ඇත්ත தත්ත්වය තේරුම් ගන්න. සමාහිතෝ යතහ භූතම් පජානාති. එහෙනම් මේ සමාහිත බව වැදගත්. හැබැයි ඒක ඒක නෙමෙයි අවසානේ. සමාහිත බව පාවිච්චි කරන්න ඕනේ මේ කය නිරීක්ෂණය කරන්න නැත්නම් වේදනාවන් නිරීක්ෂණය කරන්න ඒක බලන්න. කය බලන වේදනාවල් බලනවා කයේ මේ හැම එකක්ම බලනවා හැම. ඒක තමයි. ඒ ඒක දැන් කොච්චර කල් කරලා කරනවද? තව ඉදිරියට ඉදිරියට තව මොනවද කරගෙන යන්නේ කියන තමයි මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ. මේවා මේවා කොච්චර කාලයක් තිස්සේ බලනවද? ම්ම් දැන් මම මෙහිට මේ වෙලා අවුරුද්දක් විතර වෙනවා මේ භාවනාවට. ඉතින් ඒ කාලය ඇතුළත මම එහෙම මේ කය ගැන බලුවා. කය ගැන බලනකොට ධාතු ලක්ෂණ වශයෙන්ද මතුනේ? වේදනාව පැත්තෙන්ද මතුවේ? වේදනාව පැත්තෙන්. හොඳයි. වේදනාව. වේදනාවේ මොනවද තේරුම් ගත්තේ? ඉතින් වේදනාව තැනට හිත යොමු කරපුවා මේ වේදනාව නැති යනවා. හැම තැනකදීම වේදනාව ගැන හිත යොමු කරපු ගමන් තද වේදනාවල් දැනෙනවා. වේදනාවට හිත යොමු කරපුවා වේදනාව නැති වෙලා යනවා. ශරීර පුරාම හිත යොමු කරන්න පුළුවන්. හොඳයි. දැන් ඒ කියන්නේ වේදනාවක් ඒ වගේ හම්බුනහම හොඳට සමීප වෙලා බලන්න. ඒ කියන්නේ මෙතන හුඟක් වෙලාවට තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ. ඒක අපි පොඩ්ඩක් හොඳට සියුම්ම ඒකාග්‍ර කරගෙන හොඳට අපි බලන්න පුළුවන් වුණොත් මෙතන තනි වේදනාවක් නෙමෙයි තියෙන වේදනා රසක් කියලා සමානට වැටහෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ හැම වේදනාවක්මත් ඇතිලා නැතිලා යනවා. එක වේදනාවක් දැන් අපිට අහුවෙලා තියෙන තනි තනිකර එක තනි වේදනාවක් නෙමෙයි ඇතිලා නැතිලා ගියේ. ඒ වෙනුවට දැන් හිතන්න මෙතන වේදනා රසක් තියෙනවා. රසක් තියෙනවා මේ එක එකක් නැතිලා ඇතිලා නැතිලා යනවා. එක එකක් ඇති වෙලා නැති වෙලා යනවා. ආයි අලුතෙන් ඒවත් එතන හට ගන්නවා. අන්න ඒ තත්ත්වයක් පොඩ්ඩක් බලන්න. එහෙමම වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම බලනවා මම. ඒ වගේ වේදනා තැනින් තැනට යන ගම ඒ වේදනාව වලට බලනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ මේක මේක හොඳට වැටහුණා නම් ඒක කියන්නේ අපිට අපිට අපේ යොමුනාවට ඉස්සරහට යන්න බෑ මේ වෙයි. මේ වෙයිදී හිත විසින්ම ඉස්සරහට ගෙන යන්න ඕනේ. ඒ නිසා දැන් මේ වේදනාව හොඳට වැටහුණා නම් ඒවැය තියෙන ත්‍රිලක්ෂණේ හොඳට හිතට වැටහුණා නම් එතන අතහැරීමක් තමයි සිද්ධ වෙන්නේ. නිබ්බිදාවක් පහළ වෙන්නේ. ඒ කියන්නේ යථාභූත ඥාන දසන නිබ්බිදත්තාය කියලා බුදුහාඳුරෝ කියනවා. ඇත්ත ඇටි සැටියෙන් දැක්කනම් අන්න එතන නිබ්බිදාවක් පහළ වෙනවා. නිකන් දැන් දැන් ඊළාට තේරෙන්නේ නිකන් වේදනාව නිකන් අනුන්ගේ වේදනාව වගේ. නැත්තම් නිකන් මේ තමන් ඈත නිකන් ඈත දිහා ඈත ඉඳන් බලන් ඉන්නවා වගේ. නැත්තම් වේදනාව නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ. අන්න ඒ වගේ මට්ටමක් තමයි ඊට පස්සේ ඉතින් හැදෙන්න ඕනේ. ඒක හදන්න බෑ අපිට. ඒක අපි මේක කිරීම හරහා හැදෙන්න ඕනේ. ඉතින් හැදුනට පස්සේ තමයි මේකෙන් අතහැරලා අතහැරීම පැත්තකට එන්නේ. ඒ නිසා මේක දිහා බලනකොට බොහොම සියුම්ව බලන්න. සූක්ෂමව බලන්න මේකේ කොහොමද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ? මේක කොහොමද හටගන්නේ? කොහොමද වෙනස් වෙන්නේ? මේක නැති වෙන්නේ කොහොමද? ඒක තමයි නැවත නැවත හිතට පෙන්ලා දෙන්න තියෙන්නේ. අර සක්මන් භාවනාවේදී අර වගේ අඳුර වෙලා S2 පිය වුණාට පස්සේ සක්මන ඒ තරම්ම සුදුසු නැහැ. ඒ වෙනුවට එහෙම්ම නතර වෙලා හිතට පොඩ්ඩක් සමාධිමත් වෙන්න දෙන්න. හිත ඒකඟතාවයේ වැඩෙන්න දෙන්න. හොඳයි. මම එහෙම අඳුරුනහම වාඩි වෙනවා සාරාංශ. ස්මරණය කර වාඩි වෙනවා. හොඳයි. මම පැවිද්දටත් නවකෙක් භාවනාවටත් නවකෙක් ස්වාමීන් වහන්සේ. <laughs> හරි. දිගට මට හිතෙනවා ටිකක් සමත පැත්තෙන් මීට කලින් මොන හරි කරාද? නෑ. කරේ නෑ. හරි. ආනාපාන සතියද මුලින් වඩන්නේ? ඔව් oh, ඒක ආනාපාන සතියේ මට ආනාපාන සතිය තමයි මුලැමැදාග බලන්නත් මට ලේසියෙන් ලේසියෙන් සමාධිගත වෙනවා. අන්න ඒක. ඒ සමාධිගත වුණාට පස්සේ සමාධියේ වැඩි වෙලාවක් ඉන්නේ නම් වෙනුවට පුළුවන් තරම් දැනෙන දේවල් එක්කම දැන් ඉන්න. විපස්සනා පැත්තට හැරෙන්න දැන්. ඒ කියන්නේ කායික වශයෙන් අපි ආනාපාන සතියේ සමාධිය හුඟක් වෙලා හිටියොත් එහෙම මුකුත් නොදැනී යනවා. පස්සද්ධිය මත වෙනවා. එහෙමයි. තමාට පැය දෙකක් තුනක් වුණා සමාධියේ ඉන්න පුළුවන්. සමාධියෙන් කියන්නේ නිකන් සුවයක් විතරයි තියෙන්නේ. සමාධි සුවයක් තියෙනවා, ධිට්ඨතම සුඛයක් තියෙනවා. නමුත් කෙලස් කපන පැත්තට යන්න නම් විපස්සනා පැත්තට යන්න ඕනේ. නුවණ දිනු කරගන්න විපස්සනා පැත්තට යන්න ඕනේ. ඒ නිසා සමාධිය ටික වෙලාවක් ඉඳලා නැත්නම් සිත සමාධි කරගත්තා ඒ ඇති. ඊට බලන්න කායික වශයෙන් මොකද දැනෙන්නේ? අන්නේ කායික වශයෙන් දැනෙන දේවල් නිරීක්ෂණය කිරීම හරහා තමයි ප්‍රඥාව අවදි කරගන්න යන්න තියෙන්නේ. හොඳයි. දරුවන් සර්. සම්හන්ස මගේ ගැටලුව සක්මන් භාවනාව ගැන. ඔව්. මම අලුත්. හරි. මම සක්ම භාවනාවට කැමැතිම නැහැ. කලින් <laughs> මම ආවෙත් එකම අරමුණෙන් ඒකම මේ කරගෙන යන්න. හරි. ඊයේ වෙනකොට මට හොඳටම අමාරුයි. ඇවිද ගන්නත් බෑ. පිටි වලට හේත් වෙවි. <laughs> අර මේ සක්ම හැරමිටියක් දෙන්න පුළුවන් නා. <laughs> ඊට පස්සේ මේ අද වෙනකොට මට සතුටුයි මේ මම අර ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන පියවර. හරි. ගියා. අහක බලාගෙන උනත් කය යනවා ඒ අරමුණම. හරි. මට දැන් සතුටුයි මට දැනගන්න ඕන ඉස්සරහට කොහොමද මම මේක විපස්සනාවත් එක්ක කරගන්න යන්නේ කියලා මේ දැන් මට පුළුවන් කියලා මට හිතෙනවා. ඔව්. දැන් තව ටිකක් ඉස්සරහට යන්න. ඒ කියන්නේ ස්වාමීන් <laughs> වහන්සේත් එහිදී නිතරම කිව්වා සක්මන් භාවනා ගැන. ඔව්. ඇත්තටම මං ගියේම නැහැ සක්මන් භාවනාවට. මොකද මං කකුලේ ආබාධයක් තියෙනවා මගේ <laughs> කකුලක. මට වැඩි වෙලාවක් හිටගෙන ඉන්නත් බෑ. බෑ ආබාධයක් සුව වෙයි මේ සක්මන කරනවා නම්. ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ සක්මන් භාවනාව හරහා ලොකු කායික නිරෝගී බවක් ඇති වෙනවා. ඒක බුදුරජාන් වහන්සේම කියනවා සක්මනේ ආනිසංශයක් වශයෙන් අප්පාබාධෝ හෝති කියලා. මේ අල්පාබාධ ඇත්තෙක් වෙනවා. කියන්නේ ශරීරයේ හොඳ නිරෝගීතාවයක් ඇති වෙනවා සක්මන් භාවනාව හරහා. ඒ සක්මන් භාවනාවේ යෙදෙන්න අර කලින් වගේ මේකේ සාමාන්‍ය සරල වේගයක් පවත්වා ගන්න. කෘතිමව කරන්න යන්න එපා. බොහොම සරල Tamanට හුරු පුරුදු වේගය පවත්වන්න. ඒ හුරු පුරුදු වේගයේ පවත්වන ගමන් Tamanට දැනෙන තැන හිත තියන්න. එන මේ හිත අපිටම පාදය දැනෙනවා. දැන් පොළවේ වදිනවා දැනෙනවා. අන්න එතනට හිත තියෙනවා. දැන් කරලා තියෙන අර ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලානේ. එතෙන්දී අර වචන විතරක් ප්‍රමාණවත් නැහැ. ඔසවනවා කියලා අපි කියනකොට මේ එසවීමේ ක්‍රියාවලියේ හිත තියෙන්න ඕනේ. ගෙන යාමේ ක්‍රියාවලියේ හිත තියෙන්න ඕනේ. තැබීමේ ක්‍රියාවලියේ හිත තියෙන්න ඕනේ. ඊළඟට අපේ තබලත් ඊළඟට පොළවේ තැබුවට පස්සේ ඒ තැබීම තුළ දැනන දේ තුල හිත තියෙන්න ඕනේ. ඒකයි වැදගත්. නැත්නම් අපි සමහරලාවට එහි මෙහි බල බල වම දකුණ වම දකුණ කිය යනවා. ඒක සාර්ථක නෑ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. වැදගත් වෙන්නේ මේ ඒ ක්‍රියාවයි අපි මේ සනාත කරන්නේ. කියන්නේ ක්‍රියාවට කලින් වචනේ ගිහිල්ලා වැඩක් නෑ. වම කියලා කියන එක වම් පාදයේ ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වෙනවත් එක්කම තමයි මේ සිද්ධ වෙන ක්‍රියාව අපි සිතින් සනාත කරනවා. නැත්නම් ස්ථිර කරනවා වගේ දේක් මෙතෙන්දී කරන්නේ. එහෙම කරනවා නම් අන්න අපි ක්‍රියාවට තමයි මුල් තැන දෙන්නේ. දැනුවත් භාවයටයි මුල් තැන දෙන්නේ. හිතන්න දැන් හිත පිට යන්නෙත් නෑ. දැන් මේ තුල ඉන්න පුළුවන් නම් සම්පූර්ණයෙන් මෙනෙහි කිරීම නතර කළත් බලන්න මේක කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ දැනුවත් බව ඇති කරගන්න ආයේ හිතින් මුකුත් කියන්න ඕනේ නෑ. අපිට දැනෙනවා ඒක. අන්නේ දැනීම තුල ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට තවත් ඉස්සරහට යන්න පුළුවන්. කකුල යනවත් එක්කම මනස ඒ තුල තියෙනවා. තියෙනවා. ඒ ඒ දැන් පාදය චලනය වෙනවා චලනය වෙන බව Tamanට දැනෙනවා. අන්නේ දැනීමත් එක්ක හිත පවත්තන්න. ආයි පොළවේ පාදයේ වදිනවා. වදිනකොට අපිට මොන තද ගතියක් දැනෙනවා. අන්නේ තද ගතිය තුල හිත තියෙනවා. එතෙන්ට තමයි හිත ගන්න තියෙන්නේ. එහෙම තේරෙනවා අන්න අපි හොඳට මේ ඍජු අත්දැකීමත් එක්ක සම්බන්ධ වෙනවා. ධාතු ලක්ෂණ හඳුන ගන්න ටික ටික පටන් ගන්නවා. හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා. හිත සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ගාක් වාසි දෙනවා. අපි අනිත් එක තමයි අපිට ඕමනා තැනට හිත යොමු කරන්න පුළුවන් හැකියාව ටික ටික වර්ධනය වෙනවා. දැන් අපි හුඟක් වෙලා එහෙම දෙයක් නැහැනේ. හිත අපිට අපිව ගෙනියනවා එයාට කැමති තැනක. දැන් මෙතෙන්ද වෙන්නේ අපිට ඕමනා තැනට හිත යොමු කරනවා. ඒක තමයි මේ ටික ටික හැදෙන්නේ. ටික ටික අභ්‍යාසයේ යෙදෙන්න. මේක තව තව කරන්න. එතකොට ඒ කියන්නේ දැන් මෑනියෝ අද්දැක්කට වඩා තව හුඟක් දේවල් ඔකේ ඉස්සරහට තියෙනවා. ඒ නිසා ඒක يعني මේක ටික ටික යෑම හරහා තමයි ඒ ටික ස්වාභාවිකව එන්න ඕනේ Tamanට. දැන් ඊළඟ පියවරට මේ අපිට බලෙන් යන්න බෑ. භාවනාව වැඩිම හරහා තමයි ඊළඟ පියවරට ඉබේ යවෙන්න ඕනේ. නිසා අපි පියවර ටික අපිට පෙළගස්සන මේක මේක මේක මෙස්ස මේක ඊට පස්සේ මේක මේක කියලා පෙළගස්සන්න පුළුවන්. නමුත් ඒක මේ පොතකින් පතකින් දැන ගැනීම දැන ගැනීමයි ප්‍රායෝගිකව අපි එතෙන්ට හිත දියුණු කර ගැනීමයි කියන එක අතර ලොකු වෙනසක් තියෙනවානේ. නිසා මේ தත්ත්වය දැන් හොඳට කරගෙන යන්න පොඩ්ඩක් උත්සාහත් වෙලා බලන්න දැන් මෙනෙහි කිරීමකින් තොරවත් මේ කටයුත්ත කරන්න පුළුවන්. හිත දැන් එහෙ මෙහෙ යන්නේ නැතුව මේ දැනුවත් භාවය තුළ ඉන්නවද කියලා තේරුම් ගන්න. ඉන්නවනම් දැන් මෙනෙහි කිරීම නතර කළා වෙන්න ඉඩ හරින්න. හොඳයි. තව ප්‍රශ්නයක් තියෙනවා මම ආනාපාන සති භාවනාව වඩන්නේ. ඔව්. එක්තරා අත්දැකීමක් මගේ මේ මේ දවසක්ද මම භාවනා කරනකොට වේදනාව දැනුණා අන්තිටම. හරි. නිකන් 10ක් 15ක් කට කරගෙන ගහනවා වගේ වේදනාවක් දැනුණා. ඒකම මේ මම එහෙම්මම වේදනාව වේදනාව කියලා මේකල වැඩි වෙන්න වෙන්න වෙන්න මේ වේදනාව මෙනෙහි නොකර හිටියා. ඊට පස්සේ නිකන් වේවුලල වේවුලල වගේ ගියා මේ. එතකොට මම ඉතින් නැගිට්ටා. භාවනාවෙන් මේ අරමුණක් නැතුව නිකන් අර මනසත් අවුල් වෙලා වගේ නැගිට්ටා මොකද්ද මේ උනේ කියලා. එදා <laughs> ඉඳලා මං සතියක් විතර ඉඳගත්තේ නෑ භාවනාවට අර වේදනාවට ආයෙ ගන්න බැරි නිසා. එහෙම වේදනාව <laughs> වේදනාව අර වේදනාව ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ආනාපාන සතිය යනකොට හිත එකඟ වුණා නම් ඊළඟට සමහරවිට මුල් කාලෙදී ඇත්තටම මේ වේදනාවත් එක්ක මේ ඔට්ටු වෙන්නේ අරකට වඩා හොඳයි පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරලා ආනාපාන සතිය දිනු කරන එක. ඒ කියන්නේ අපි තුමු මේ මේකලිය වෙන්න පුළුවන් ආනාපාන සතිය වෙන්න පුළුවන් යම්සේ ආධුනික යෝගාවචරයේක් ඒක පාවිච්චි කරලා දැන් සතිමත් භාවයේ දිනු කරනවා. ඒ දිනු කරද්දී වේදනාවක් ආවොත් ඒ වේදනාව එකපාරට බලන්න යන එක සුදුසු නෑ. ඊට වඩා හොඳයි මේ තාම මේ ඉගෙන ගන්න කාලෙනේ තාම මේ සතිය පිහිටවන කාලෙනේ නිසා ඊට වඩා හොඳයි පොඩ්ඩක් ඉරියව්ව මාරු කළා වේදනාව සමනය කරගෙන මේ ආනාපාන ක්‍රියාවලියෙම සිහිය පවත්වනු නැත්නම් මිම්මෙම හැකිලිම ක්‍රියාවලියෙම සිහිය පවත්වනු ඒක තමයි මූල කමඨහන මූල කමඨහනේ වැඩි වෙලාවකින්දීම හරහා තමයි යන්න සතිය දිනු වෙන්නේ පස්සේ හොඳට හිතේ එකඟතාවය වර්ධනය වුණාට පස්සේ පුළුවන් වේදනාව බලන්න එතකොට ඇත්තරම එතකොට වේදනාව බලන බැලීමයි අර මුල්ම කාලෙදී එකපාර්ට වේදනාවක් ආවට පස්සේ විසිරිච්ච මනසකින් වේදනාව බැලීම අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා වේදනාව ආව නැතුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ආනාපාන සතියේ යෙදෙන්න. ඉදුණාට පස්සේ හිතන්න දැන් ආනාපාන සතියෙන් කොච්චර දුර හිත දියුණු වෙනවද? කොතෙන්ට එනවද? වේදනා ස්කන්ධය උපරිමයෙන්ම දැනෙනවා. කියන්නේ මට විනාඩි 45ක් විතර ඉන්න පුළුවන් උපරිමයි. ආනාපාන සතියේ ආස්වාසයයි ප්‍රස්වාසය අතර වෙනස්කම් දැනෙනවද? දැනෙනවා. ඒ සියුම් වෙලා යනවා. නොදැනී යනවා. හ්ම්. ඒ ඔක්කොම දැනিলা තමයි අර தත්තෙට ආවේ. හරි. ඒ කියන්නේ හිත අපිටම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඒ තරම් දැනෙන්නේ නැතුව නිකන් එකඟ වෙලා වගේ තියෙනවා. එහෙම තේරෙනවද? ස්තම්පත් වෙලා නිකන් සමනය වෙලා වගේ. ආ ඒ ඒ தත්ත්වේ කොච්චරලා තියෙනවද? ඒ தත්ත්වෙන් පැය භාගයක් විතර විනාඩියක් විතර ඉන්න පුළුවන්. හරි. එහෙමනම් ඒ ඒ දැන් ඒ தත්ත්වෙට එනකොට කායික වශයෙන් දැනෙනවා නම් වේදනාව බැලුවට කමන්නේ නැහැ. මුලින්ම එකපාරට බලන්න යන්න එපා. ටිකක් ආනාපානේට වඩලා හිතේ එකඟතාවය ඇති කරගෙන ඊට පස්සේ දැනෙන දේවල් බලන්න. ඒක තමයි. දැන් අපිට ඔතෙන්දී يعني වේදනාවන් ටික නිරීක්ෂණය කිරීම හරහා අර මං වගේ වේදනාවත් සම්පූර්ණයෙන්ම සමනය වෙලා ගියා නම් අපට ඉන්න පුළුවන්ද කියලා බලන්න ඒ මුකුත් අරමුණකින් තොරව. ඒක වරදක් නැහැ. හැබැයි අලුතෙන් අරමුණක් ආවොත් ඒක ටිකක් ඒ කියන්නේ තාම අර මේ මොකද්ද ඒකට කියන්නේ ත්‍රිලක්ෂණය පැත්තෙන් තාම ඒ තරම්ම වැඩිලා නැති නිසා තාටියක් අරමුණු එක්ක හිටියට වරදක් නැහැ. ඒ නිසා අලුතෙන් වේදනාවක් ආවොත් ඒක බලන්න. ඊළඟට වේදනාව වෙනුවට සිතුවිලි මොන ආහාරය ආවොත් ඒකෙත් බලන්න දැන් දැන් දැන් වේදනාවක තියෙන්නේ මුලැමැද අග. නැත්තම් ඇතිවීමක් නැතිවීමක්. සිතුවිල්ලක් කියන්නේත් ඒකේ තියෙන්නේ ඇතිවීමක් පුංචි පැවතීමක් ඊට නැතිවීමක්. ඉතින් හැම දෙයකටම පොදු ලක්ෂණයක් තියෙන්නේ. බුදුහාඳුර කියනවානේ ඒක තීනිමානි භික්කවේ සංකතානි සංකත ලක්ෂණානි. කියන්නේ මේ සියලුම සංකත දේවල් වල නැත්තම් මේ සකස් වෙච්ච දේවල් වල ලක්ෂණ තුනක් තියෙනවා කියනවා. මොකද්ද? පළවෙනි එක තමයි ඇතිවීමක් තියෙනවා. වෙනස් වීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඉතින් ඔය වේදනාවක් වෙන්න පුළුවන්, සංස්කාරයක් වෙන්න පුළුවන්, නැත්තම් හිතේ හටගන්නා සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මේ කොයිද කොයිකටත් ඔය සමාන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා සිතුවිල්ලක් ආවහමත් තේරුම් ගන්න, ඒ කියන්නේ මුලින් සිතුවිල්ලක් තිබුණේ නැහැ. ඔන්න දැන් සිතුවිල්ලක් හටගත්තා. ඔන්න සිතුවිල්ල දැන් තියෙනවා. දැන් පොඩි Tamanට අත්දැකීමක් තියෙනවා. දැන් සිතුවිල්ලක් පවතිනවා කියලා තේරෙනවා. ඊට පස්සේ ඔන්න සිතුවිල්ල පහ වෙලා ගියා. ඒක අවසానයි. අන්න ඒ ටික ටික ටික තේරුම් ගන්නවා නම් අන්න සිතුවිලි හරහා මේ ත්‍රිලක්ෂණය තමයි වැඩෙන්නේ. ඒ නිසා වේදනාව පහ වෙලා ගිය වෙලාවට සිතුවිලි එනවනම් ඒව බලන්න කිසි පාඩමක් නැහැ. හොඳයි එහෙනම් මම හිතනවා අද අපි පැය එකමාරක වගේ කාලයක් සාකච්ඡා කරා. ඊළඟට අපි නැවතත් සවස් 5ට ධර්ම දේශනා වාරයක් සඳහා මුණ ගැහෙනවා. ඉතින් මේ ඉදිරි කාල පරිච්ඡේදයත් පුළුවන් තරම් තමන්ගේ සති සමාධි ප්‍රඥා ආදිය දියුණු කරගන්න උත්සාහත් වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි